හොඳයි සාදු කාර්යයක් පවත්වන්න. දැන් මේ පින්වතුන්ට ඉතින් මතක් කරපු කාරණා ටික මම එක අවස්ථාවක් කිව්වා එක භාවනා ක්‍රමයක් සරාත කියන ගුණයට ගන්න. දැන් ගන්න උත්සාහ ගත්තද? දැන් ගන්න ඕනේ මේක ඇවිදින හැම වෙලාවෙම මහන්සි වෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම සිල් ගත්ත දවසට ලබන දැන් අද මේක ඉගෙනගෙන දැන් ලබන සිකුරාදා සිල් ගන්න අය එක අඩියක්වත් කියන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මේ පන්සලට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳලා. අන්න එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්. තේරෙනවද? මොකද බැරි කමක් නැහැ. අපිට ඔය කිව්වට දැන් ඔයගොල්ලන්ට කිව්වෝ කවුරු හරි ඕක නෙමෙයි නිවන් දකින්න ක්‍රමය. මෙන්න මේ විදිහට මල් වට්ටියක් හදලා අහවල් චෛත්‍ය වටේ කාලෙට සාදු කිය යන්න කියලා. ඕක කරන්න. මේක කරන්න. ඕක තමයි අපි හෙට. තේරුණානේ? මොකද අපි ඉන්නේ විකල්ප කණ්ඩායම. ඕන විකල්පයක් ඒක හැර මාර්ගයේ කරනවා. එකම දේ අපිට කරන්න බැරි ඒකායන මාර්ගය විතරක් කරන්න බෑ. එහෙම නැති ඒක කරන්න බෑ ඕන විකල්පයක් කරන්න. කවුරු හරි කියනවන්ද විකල්පයක් මේ වෙනුවෙන් සත්‍ය දකින්න මෙන්න මේකයි කියලා. ලේසිම විදිය කියලා ඒක කරනවා. දැන් තමන්ගේ ජීවිතේ බලන්නකො මෙච්චර කල් කරපු ටිකේ ඕහ නෙවෙයිද කරේ කියලා. කවුරු හරි කියනවා මෙන්න මේ විදිහට නිවන් දකින්න ලේසි කියලා. අපි හොයලා බලන්නේ නැහැ. බුදුහාමුදුරනේ ධර්මයට අනුවද මේ කියලා තියෙන්නේ. එහෙම එකක්ද කියලාවත් දන්නේ නැහැ. නමුත් අපි කරමු. කවුරු හරි තුන් දෙනෙක් විතර කිව්වම නේද? දැන් අපිට කිව්වම මෙන්න මෙහෙම වුණා මම අච්චර හරි. තව කෙනෙක් කිව්වොත් හරි කියලා කරමු. නෑ එහෙම එහෙම කරන්න තරමක් කරන්නේ අපි කොහොමද කරන්නේ? ඒකායන මාර්ගයේ නෙමෙයි. දැන් ඉතින් මෙහෙම දැනුවත් වුණාම දැන් ඔයගොල්ලන්ට ලේසි. වැඩි පිරිසක් ඉන්නවා සාකච්ඡා කරනවා. බලන්න මේ මම මේ කියන එකක් අත්දලා බලන්න. තේරුණා නේද? මේක හැබැයි මේකේ ආමිෂයක් නැහැ. කාටවත් ඒ විදිහට ලකුණු දා ගන්න ක්‍රම නැහැ. ලකුණු වැටෙන්නේ ලකුණු වැටෙනවා සංසාරේ. තේරුණාද මේ ලකුණ කියන්නේ සංසාර ලකුණ. මේකේ තියෙන සංසාර විමුක්තිය. සංසාර විමුක්තියට ලකුණ නෑ. ලකුණ තියෙන කියන්නේ ලකුණ තියෙන්න ඕන සංසාර. තේරුණානේ? ඔය සතියෙන් තියෙන අඩියක් ගන්න සංසාර විමුක්තිය කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒ අපි සිත බහැවෙන අපසාරගෙන අපට වටපිටින් ඒවට අපිට නෑ ඒවා ඒවා ගැන මෙතන නෑනේ මොකෝ ඒවා නැති කරන්න එපා නෑ මේ අපි එක හෙන්න නැතු ඇති අපි එහෙම සක්මන් කරනවා කියන්නකෝ සක්මන් කරනකොට පේනවා જાති ඇහෙනවා නෑ ඒවට මොකද කරන්න කියන එක නෙමෙයි ප්‍රශ්නයක් විදිහට මොකක් කරන්න එපා දැන් මොකක් කරනවා ඔයගොල්ලෝ පාරේ යනකොට දැන් මෙච්චර කම මොකද කරේ ඔය දැකපු ඒවා ඇහිච්ච දේවල් වලට මොකවත් කරේ නැහැ තේරුණා නේද නමුත් නොක නොකර හිටියෙත් නැහැ ඔය හැමදේම මොකවත් කරේ නැද උන්ට අවශ්‍ය දේන මොනවා හරි කරා දැන් අවශ්‍ය දේන මොනවා හරි කරන්නේ නවත්තන්න තමයි මේ වැඩි කරන්නේ ඒ කියන්නේ දැන් අපිට හොඳ පේනෝ හුඟක් જાතිය අපිට ඕන දේ ලැබුණොත් මොකද වෙන්නේ අපි කැමති දේ දැක්කොත් අපි එතනට යනවා අපි ප්‍රතිචාරයක් දානවා. දැන් මේ කරන්නේ පේන එක නවත්තන්න යන්න එපා. ඒගොල්ලෝ ඇහෙන එක නවත්තන්න යන්න එපා. කොච්චර කරුණා ප්‍රතිචාර නවත්තන්න යන්න. මුණින් වාදුනේ ගියාට ප්‍රතිචාර නවත්තන්න බෑ. තේරුණා නේද? බැරි වෙන්න හේතුවට දැන් බැරි හින්දා බුදුහාමුදුරුවෝ උපක්‍රමයක් දෙනවා. කාර්ය යනකොට එක එක ඒවා මතක් වෙනවා නා. ඒගොල්ලන්ට මතක් වෙනවා නම් ඊයේ කරපු දේවල් පෙර ඉදා කරා කරපුවා ඒවා මතක් වෙලා ඒවා කල්පනා කර කර ඒක ඔස්සේම මානසික ධර්ම හදනවා කියන්නේ සංසාරයක් හදනවා තේරුණාද සංසාරය හදන්නේ නැතුව මේ පාර යනකොටත් හදන්නේ සංසාරෙමයි දැනුත් හදන්නේ සංසාරයක්මයි තේරුණාද ඒගොල්ලෝ සංසාරයක් හදන්නේ නැති එක තැනයි තියෙන්නේ නිදාගත්ත වෙලාව මොකද දැන් උනත් තව පැයක් විතර බණ කියනකොට සංසාර හදන්නේ නැහැ. එච්චරයි තියෙන වාසිය. දැන් මේ තීන් ගත්තම තියන්නේ සංසාරය හදන්නේ නැති වාසිය ඔච්චරයි. වැඩි වෙලා නිදාගන්න මිනිස්සුන්ට සංසාරයක් හදන්නේ නැහැ නේද? ඇහැරලා ඉඳියම සංසාරය තමයි හදන්නේ. තේරුණේ කියන්නේ හැරලාද අපි ඉන්නේ පියවිතත්තේ ඉන්නවා කියන්නේ සංසාරයක් කියලා මතක තියාගන්න වෙන හොයන්න එපා සංසාරය දැන් හැරිය වෙලාවෙ ඉඳලා සංසාරයක් හදන්න. සංසාර විමුක්තිය දිහා මොකද්ද වෙන්නේ? සංසාර විමුක්තියදී මැරෙන්න ඕනද? මරණලා ඉඳ බුදුහාමර ඉතු වෙන්නේ නැහැ. බුද්ධත්වේ ලබනකොට මලකුණක් ඉතුරුයි. රහත් වහන්සේලා රහත් වෙනකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මලකුණක්. සෝවාන් වෙලා උනාම කවුරු හරි ඉතුරු වෙන්නේ මලකුණ. එහෙමද ධර්මයේ තියෙන්නේ? එහෙම ධර්මයක් තියෙන්නේ? නැහැ. ඒක ඒකට පිළිගන්න බෑනේ. එහෙනම් සත්‍ය දැක්කත් ජීවිතයක් තියෙනවා. එහෙම එකක් නේද මේ කියන්නේ? දැන් සත්‍ය දැක්කත් ජීවිතයක් තියෙනවා. ආන්නේ ජීවිතය හොයාගන්න. ඔයගොල්ලෝගේ දැන් තියෙන ජීවිතයෙන් නම් කරන්නේ ජීවත් වෙන්නේ තත්පරයේද, සීලාගුණාව දින තත්පරයේද තියෙන එකෙන් සංසාරය. දැන් බුදුහාමුදුරු පෙන්නන සතිත්ත පරිවෝධ පණන් කියන මොහොතේදී ජීවත් වෙනවා සංසාරයක් හදන්න. ඒ ඔය දෙක වෙන් කරගන්න දැනුමක් දැනුමක් දැනුමක් හැදෙන්න ඕනේ. හැදෙන්න ඔයගොල්ලන්ට සාකච්ඡා කරගන්න බෑ. කියවල ගන්න බෑ. ඔයගොල්ලෝ ලබාගත්ත උපාධි ටිකෙන් සාකච්ඡා කරගෙන ඔයගොල්ලෝ ගන්න බෑ. ඒකේ කතා කරපු හැටි එතන හැදෙන්නේ උපාධිය සංසාරය හැදෙන්නේ. තේරුණාද? තමන්ගේ උපාධිය සංසාරේ හැදෙනවා ඉන්නවා. කතාවච්චාවට ගියා. ඉතින් ඔන්නකම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. විසඳගන්න තියෙන්නේ එක තැනයි. තියෙන්නේ එකම එක ඒ කායන මාර්ගයයි. ඒක තමයි අර මම කියන්නේ. ඒක මගේම ක්‍රමයක් නෙමෙයි බුදුහාමුදුරුවෝම දීපු වචන නෙමෙයි. එකම එක මගයි මේකේ විසඳුමට තියෙන්නේ මගවල් දෙකක් නෑ. දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැති ඒ කායන මාර්ගය කියනවා සතිපට්ඨානෙට. ඒකායන මාර්ගය කියනවා සීල සමාධි ප්‍රඥාවලට. ඒකායන මාර්ගය කියනවා ගලක් අය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිවීමට. තවත් අය ගලක් කියලාට කියනවා ඒකායන මාර්ගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිවීම. දැන් අද සෑහෙන දුරට ওই ප්‍රශ්නේ निराකරණය වෙන්නේ නැති අපි කරපු පැහැදිලි කිරීම වල මේ ඔක්කොම එකයි. තේරුණා නේද? දැන් ඒකායන මාර්ගය සතිපට්ඨානය කියන එකේ තේරුම මොකක්ද? අර අපි ඉගෙන ගත්ත ගාථාවේ ඔව් නෑ. සචිත්ත පරියෝධපණක් තමයි අතිපට්ඨාන. නමුත් කාටවත් සචිත්ත පරියෝධපණක් වෙන්න බෑ මුල් සුදුසුකම් දෙක නැතුව. ඒ කියන්නේ මොනවද? ඔව් සම්බවපත්තා කරනවා වෙන්න ඕනේ. ආ ඒක නැතුව සචිත්ත පරියෝධපණක් වෙන්න පුළුවන් දක්ෂේ නෑ. තේරුණානේ? ඒක ඒකට ඒ ඒ කායනම. සීල සමාධි ප්‍රඥා කියන්නේ ওই තුනමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ඔය තුනම. වෙන ක්‍රම නෙමෙයි. කිසිම ක්‍රමයක් හොයන්න එපා වෙන නෑ. සත්‍ය දකින්න වෙන ක්‍රම නෑ. අද නෙමෙයි සත්‍ය හෙටයි කියන එකට ක්‍රමයක් තියෙනවා. ඒක විකල්පය. ඒක තමයි අපි මේ ඒ හිතියට කරන්නේ විකල්පේ ඒකායන මාර්ගය කරන්න යන්න එපා කට්ටියක කල්ලි හැදිලා. එතකොට සාසනේ ඉවරයි. තේරුණා නේද? එතකොට අහගෙන යන්නේ. දැන් අපි දැනට ගෙවන වකවානුවේ තියෙන ඔහුම එකක් අපි. දෙක දෙකක් විදිහට දැනගන්න. දෙකෙන් එකක්ව අහක් කරන්න එපා. භයානකයි විකල්පය අහක් වුණොත් ඊට වැඩිය භයානකයි. මොකද අපිට ඒ කායන මාර්ගය තව හරියයිද කියලා දන්නේ නැහැ. පටන් ගනි. ඔක බැරි වුණා. තේරුණා නේද? ඒකින් හින්දා විකල්පය තියෙනවා. සංකල්පයක් කරමින් ඒ කායන එක යන්න ඕන. ওই දෙක එළියටයි තේරුම් ගන්න. තව දැන් මේ කතා කරපු මොන හරි තව දැනගන්න ඕන දේවල් තියෙනවා. දැන් බණපද තුනයි නේ මට උගන්වන්න ඕනේ. දැන් බණපද තුනම කියා දුන්නා. තේරුණා නේද? තව එකේ තියෙනවා නම් තියෙන තව ඔය ගැන සාකච්ඡා කරලා දැනගන්න ඕන දෙයක්. සමේ මාර්ගික සෝතාපන්න සබවෙන් මනෝගාමී රහත්ත්වයේ වැඩෙන්නේ කොහොමද? බුදුහාමුදුරන් අහුවන. මගේ නම මම උත්තරයක් දෙන්න. ප්‍රශ්නේ වැරදි. ඒ ප්‍රශ්නේ බුදුහාමුදුරන් ඉන්න කාලේ අහුවන කියන්නේ මහත්යට උත්තරේ. ප්‍රශ්නේ වැරදි. කයිලක් කියන්නේ. දැන් මාර්ගය විතරයි. නෑ ශ්‍රාවකයේ කොහොමවත් වැඩි හිතන පඬිතුලා. සෝවාන් වෙන්නේ කොහොමද? මේක ලැබෙන්නේ කොහොමද කියලා දන්නවනම් මම දන්නවා මම බුදු වෙලා තියෙනවා මහත්ය දන්නවා මහත්ය බුදු වෙලා තියෙනවා. ශ්‍රාවකයේ කොහොමද දන්නේ? අපි ඕනේ ඒක දැනගන්න. එහෙම නැත්නම් අපිට බෑ දැනගන්න. ඒකට මහන්සි වෙන්න එපා. ඒකට මහන්සි වුණාම වෙන්නේ ප්‍රතිවට්ඨානෙන් ගිලින. මේ මේ හිතපත්‍රි අද දවසේ ප්‍රශ්න ප්‍රශ්න අහුවා. ඔබ ස්වාමීන් වහන්සේ මහාන. ඔව් ඒක තමයි දැන් මේකේ මගෙන් අහපුවාම මම දුන්නේ අර උත්තරේ තමයි. මේක විතර අහන්න ඕනේ නැති ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක අහලා විසඳන්න බෑ. මේක මේ තරහට එහෙම කියනවා නෙවෙයි මම ඒක ඕන සෝදෝ කියන්න ඕන බාහිරක් කියන එක කියන්න මම මේ කතා කරන විලාසය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට හානියක් කරනවා කාටව අපහාස කරන්න කියන කතාව නෙමෙයි. මේක කාටවත් තේරෙන්නේ මේක. කාවගේ ඉන්න කට්ටියට මේක සමාජයේ දෙයක් බවට හරවන්නයි කියන්නේ. එහෙම නැතුව කවුරු හිතන්නේ මානේ හාමුදුරුවෝ මේ අපි පල් කරනවා. එහෙම කියන්නේ දැන් එපා. එහෙම ගන්නේ මම කරන්නේ. තේරෙනවනේ එහෙම එහෙම මම හිතන්නේ නැහැ කොහොමද? මම කියන්නේ මේක මේක මේකමයි අපිට වස්නේ. අපිට ඕනේ සෝවාන් වෙන්නේ කොහොමද කියලා දැනගෙන සෝවාන් වෙන්නමයි. ඒක අපේ මනසේ තියෙන හැටිය. දැන් ඕක වෙන්න බෑ. ඕක කවදාම වෙන්නේ නෑ. තේරුණා නේද? ඕක ජීව කොහේලවත් වෙන්න බැරි සංසිද්ධියක්. අඩුම ගාන මේ ධර්මානුකූලව නිකන් ධර්මයේ කතා කරුවොත් කෙනෙකුට සෝවාන් වුණාද කියලා දැනගන්න බෑ. ඒ පුද්ගලයා. දැන් අපේ මෙහෙම අපේ මනස්ගතයන් මේ තියෙන. දැන් ඔයගොල්ලන් හිතේ දැන් අපි අහලා තියෙන හොඳම චරිතයන්නේ සෝවාන් වුණා කියලා විසාකාව. නේද? විසාකාව සෝවාන් වුණා කියලා නොදන්න පොඩි ළමෙක් වයින්නවද? අවුරුදු 7 විසාකාව සෝවාන් වුණා. අපේ හිතේ විසාකාව සෝවාන් වුණා කියලා එදා සවැත් නෝර ඉන්නේ බල්ලා බැලලි පවා දන්නවා කියන්නේ. ඔන්න අපේ දැනුම. පාර යන මිනිස්සුයක් දන්නවා මේ විසාකාව කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් කියලා රජ්ජුරුවෝ දන්නවා කියලා අපි හිතුවා. අඩු ගන්න ඔයගොල්ලෝ දන්නවද? විසාකාව කතා වෙන මිනිස්සුවවත් දන්නවද? විසාකාව සෝවාන් වුණා කියලා. නෑ. ඕක තමයි ඇත්ත. අපේ බොරුව තමයි මේ ඔය අපි දන්නේ. කියනවනේ. ඒකට හේතුව තමයි විසාකාව දන්නේ නැහැ රෝවන් වුණාද කියලා. ඔන්න ඒකත් දැනගන්න. දැන් විසාකාව දන්නේ මම සෝවන්ද කියලා. හරිද? ඒ වුණාට අපිට තියෙන රුදාව කොහොමද? එහෙම හැදිලා තියෙනවා. හිතාකාව වෙන්න දඟලන දැඟලිල්ල කොහොමද? ඔහොම හිතාකාව අනාගතේ බිහි වෙන්නේ. එහෙම නැත්නම් බිහි වෙන්නේ නැහැ. ඒකනේ ඔක මේක හිතන්න ඕන ධර්ම කාරණයක්. ඔය ඔගොල්ලෝ රඟපෑවා කියලා ඔයගොල්ලන්ට විසාකාවක් වෙන්න බෑ කවදා. ඔය හිතන විදිහේ විසාකාවක් වෙන්න බෑ. ඒ හේතුව අපේ හිතේ විසාකාව සෝවාන් වුණා කියලා හැවත් නුවර බල්ල බල්ලමම දන්නවා කිය. එතකොට එයා එයා කහාල මෙතන ඉන්න බ්‍රාහ්මණයෝ බමුණවන් දන්නේ. අඩු ගන්න විසාකාවන් දන්නේ. එහෙනම් කොහොමද අපි දැනගත්තේ? ඔන්නයි පාර හොයාගන්නකො. ඔයගොල්ලෝ දන්නවනේ විසාකාව සෝවාන් වුණා කියලා කොහෙන්ද කියලා හොයාගන්නකො. එතකොට ධර්මයේ තියෙන්නේ. නෑ විසාකාව සෝවාන් වුණා කියලා ඔයගොල්ලෝ දැනගෙන තියෙන්නේ කොහොමද ළමින්ට ගියානේ අවුරුදු 7ෙන් සෝවාන් වුණා ඔව් කාටද දේශනා කළා නෑ ඒක හරි දැන් අපි ආපු ක්‍රමය අපි දැනගත්තේ ඒකෙන් තමයි බුදුහාමුදුරන්ගෙන් දැනගත්තේ විසාකාව කොහෙදවත් කියලා දෙන්නේ මම සෝවාන් වුණා කියලා එහෙම අහලා පිට කවුරුවත් ආව නෑ බන්දෝල මාංගිකා කොහේ හරි කියලා කිව්ව මම සෝවාන් වුණා කියලා. දැන් ඔය තව ප්‍රධාන චරිතයන්නේ. එතකොට අනාථ වින්දික සිටුමා කියලා කියන මම සෝවාන් වුණා කියලා. කවුද කියලා කියන්නේ? අපිට කියලා දෙන්න කවුද? බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවෝ කිව්වේ කාටද? අන්න ඒකත් වැදගත්. කාටද කිව්වේ? ආනන්දහාමුදුරුවෝ ආනන්ද හඳුරන්ට කියලා තියෙනවා. රට ඉන්නේ හරදන මායට කිව්වේ නෑ. තේරුණා නේද? දැන් එහෙනම් මේ ප්‍රශ්නේ ආවේ කොහොමද අපිට මේ දැනුම? දැන් ආනන්ද හාමුදුරුව අහනවා. මේ බුදුහාමුදුරන්ගේ බේරෙන්න බෑ බුදුහාමුදුරන්ට අහනවා. මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා. තේරුණා නේද? එහෙම චරිතයක් බව ත්‍රිපිටකයෙන් හොයාගන්න පුළුවන්. එහෙම හොයලා තියෙනවා. මොකද හාමුදුරන්ට ඕනේ මේක. එක එක තැන දේශනා කරමු ධර්මයේ ආරක්ෂා කිරීමේ පාරමිතාවන්න තිබිලා තියෙන්නේ. මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක අවසරම ඉල්ල ඉල්ලගෙන තියෙනවා. ඉතින් දැන් ඔය ඔය කාලේ වෙනකොට විසාකාව සෝවාන් වෙලා කියලා දන්නේ බුදුහාමුදුරුවෝ දන්නවා. එච්චරයි. ආනන්ද හාමුදුරන්ට කිව්වනම් දන්නවා. වෙන කවුරුවක් දන්නවා. හතර මතක තියාගන්න මේකයි දන්නේ. ඔය ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න එකක් නෙවෙයි දන්නේ. සාරි පංචවය සූත්‍රයේ සූත්‍රයේ තියෙනවා. ඔව්. මේ කාරණා ටික තියෙනවා කෙනෙකුට තමයි හිතා ගන්නත් පුළුවන් කියන්නත් පුළුවන් කියන කතාපණ කෙනෙක් කියනවා. නෑ කියන්න කය ඒ වෙලා තියෙන කියන්න පුළුවන්. ඔය කියන්නේ සෝවාන් වුණා කියලා කෙනෙකුට දැනගන්න සුවිශේෂී ලක්ෂණයක් නැහැ කියන එක නේද උත්තරෙන්නේ කියන්නේ. දැන් දැන් සෝවාන් වෙනවා කියන එක මෙන්න මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි මේකේ පෙටර මීටරේ වගේ මුන් මහනෑ කියලානේ මේ කියන්නේ. නේද? මේ ಗುಣ ටික ගැනනේ කියන්නේ. එතකොට දැන් කොහේදිවත් එහෙම දේවල් ඒ කාලේ එහෙම වෙලා නැහැ. දැන් අපි මේ වරද්දගෙන කියේ. හැබැයි සෝවාන් වෙලා හරි සකදාගාමි වෙච්ච ගිහි පිළිවෙල පිළිබඳව පැවිදි අය වුණා. පසු කාලීනව මේ දැන් බුදුහාමුදුරනේ පරිණිරවාණයෙන් පස්සේ පළවෙනි සංගායනාවේදී මේවා එක තැනකට ගොනු කළා. එන්න එතනින් පස්සේ ආවේ අපි අපිට ආවේ ඕක කරහරි. එතකොට දැන් අරකේ තියෙනවනේ මෙන්න මේ ලැයිස්තුව මේ කාලේ ස්මාර්ට් වල්ලාලින් මේගොල්ලෝ. මේගොල්ලෝ අවුරුදු 7 ඉඳලා බලන. ඒක අපි ඉතින් එදා ඉන්න අය දන්නවා කියලා අපි වැරදියට හිතාගෙන ඉන්නවා එහෙම දන්නේ නැහැ. තේරුණාද? නෑ. එහෙනම් දැන් අපි හිතමුකෝ විසාකාව සෝවාන් වුණාද කියලා දන්නේ නැහැ විසාකාව. ඒකට දැන් හරියටම පේන මේ කට්ටියටම සෝවාන් නැහැ. ඒ පහසේ නෝන්නේ. ඒ විසාකාව දන්නේ නැහැ සෝවාන් වුණාද කියලා. අපි දන්නේ නැහැ අපි සෝවාන් කියලා හිතන්නේ. වැරද්දක් නෑ නේද? මම මේ කිව්වේ ඒක කිව්වම ඔහොමනේ එන්න ඕනේ අනිත් පැත්ත. දැන් මම කියනවානේ විසාකාව දන්නේ නෑ රුවන් වුණාද කියලා. මේක දන්නේ කවුද බුදුහාමුදුරුවෝ විතරයි. ඒ ඒක පැහැදිලි. තේරුණා නේද? එතකොට බුදු කොහොමද අපි දැනගත්තේ? බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවන්ට කියමුන්නේ අපි දන්නේ. බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවන්ට කිව්වේ නැත්නම් අපි දන්නේ. තේරුණා නේද? එතකොට විසාකාව ඇසුරු කරන අයන් මෙහා සෝවාන්ද කියලා දන්නේ නැහැ විසාකාව දන්නේ නැහැ. හැබැයි විසාකාව එක දෙයක්. එයා සෝවාන් වුණා නම් විසාකාව දන්නවා බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍යයත්. සෝවාන් වුණාද නැද්ද කියන එක මෙන් කරගන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ එයා තුලින් ඇත්තයි කියලා එයා දන්නවා. ආන්න මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් තේරුණාද මම කියපු ගැඹුරු දෙයක් මේ කිව්වේ. සෝවාන් වුණාද සකදාගාමී වුණාද කියලා ඔය මීටර හොයන එක මේ සමාජය කරන බොරු විහිළුවක්. ඒකට රැහත් වෙන්න එපා. සාහිතික දෙන මිනිස්සු ආශ්‍රය කරන්න එපා. බාලයෝ කියලා හත් කරන්න ඕනේ. නැත්නම් මේක අත්හැරිය යන්නේ නැහැ. තේරුණා නේද? කවුරු හරි අසුරු කරනවා නම් ඒ සත්‍යයක් නෙමෙයි. මේක කාටවත් බෑ බුදුහාමුදුරන් විතරයි පුළුවන් කෙනෙක් සෝවාන් වුණාද නැද්ද කියලා තීරණයකට එන්න පිටත් කර කෙනෙකුට. හොඳට මතක තියාගන්න. පිටස්තර පින් බුද්ධලේකට සමන්ත හේද්ද. සමන්ත පුළුවන් වෙනවා සත්‍ය බුදුහාමුදුරෝ දේශනා කරන සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍යයයි කියලා ප්‍රත්‍යක්ෂයක් වෙන්න පුළුවන්. ඒ සෝවන් ඥානේ සෝවන් ඵලයේදී තමයි මේක ධර්මානුකූලව වෙන්න පුළුවන්. සෝවන් ඥානට වෙන්න බෑ. දෙකක් තියෙනවනේ. ඔව් මාර්ගයේදී බෑ ඵලයේදී වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයා සෝවාන් වුණාද කියලා නෙමෙයි එයා හදන්නේ. ඔව් දැන් මෙයාට මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු චතුරාර්ය සත්‍ය නම් ඇත්තයි කියලා අර සක්කාය විචින් චිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික ඔව් එයාගේ මනසේ තියෙන්නේ. ඒක නැති වුණා කියලා එයා දන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න ඇති වෙන්න පුළුවන්. ඕක කාලයක් යනකොට එයාටත් තේරෙන්න පුළුවන්. එහෙම ගුණ මන් ළඟ තියෙනවා කියලා. ධර්මයේ දන්නවා. නැත්නම් එන්නේ. ධර්මයේ දන්නේ නැත්නම් ඒක දැනගන්න විදියක් නැහැ. මේ ගුණේ තියෙනවා. නමුත් ප්‍රායෝගිකව එයාගේ මනසේ අර අර කියන පරාසය නැහැ. මාස්පතේ නැහැ. දැන් එතකොට අර විසාකාව වගේ අයනේ සෝවාන් වීම වගේ දේවල් දිහා බැලුවොත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේවා අපි හදපු කර්ම මත තියෙන දේවල් නිසා මිනිස්සු හදාගත්තේ මත තියෙන ඒවා නිසා විසාකාවවත් දන්නේ නැහැ කියලා හිත හිතලයි වැඩ කරන්න නම් ඕනේ. එතකොට චිත්ත ගෘහපතිය සාමින්න වන්තන චිත්ත ගෘහපත ගුණාසකකින් ඉස්ත එකක් ඊළඟ තව සාමින්න වන්තනමක් අනාගාමී වෙලා ඊට පස්සේ ඌ භාවනා කරන්න නැතුව ටිකක් මැලි වෙලා ඉන්නේදී උන්වහන්සේ දන්නවා එතකොට අනාගාමී වුණා කියලා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එතෙන් අනාගම භවය මේ වර්ණා කරන්නේ නැහැ කියලා අපිට සුත්තම දඳයි කියලා කියනවා. ඒකට ඒ ඒ ස්වාමීන් වහන්සේ එතකොට දැනගත්ත අනාගාමී වුණා කියලා. සමහර දන්නවා ඒ කියන්නේ දන්න දන්නේ නෑ නෑ මෙහෙම මෙහෙම තියෙනවා. සමහරුනේ චිත්ත ග්‍රහපති කියන්නේ විසාකාව එතකොට විසාකා සිටුවරයා ඒ වගේ චරිතවලට වෙනස් කෙනෙක්. මේ චරිතයේ හැටි බලන්න. චිත්ත ග්‍රහපති කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ උගන්වපු ගිහි ගුරුවරයෙක්. හාමුදුරුවන්ට උගන්වපු ප්‍රබල ගුරුවරයෙක්. තේරුණා නේද? දැන් එහෙම හිටියා ගුරුවරිය. නන්ද මාතා පස්සේ එහෙම එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නන්ද මාතා එච්චර ප්‍රබල ගුරුවරයෙක් නෙවෙයි. හැමෙන් සිද්ධ වෙච්ච දෙයක් තමයි වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ කුජුත්තු රාගයන්නේ ප්‍රබල ගුරුවරියක්. බුදු ගෑනු කෙනෙක් බුදුහාමුදුරන්ගේ ප්‍රබලම ධර්මය ගන්නකො මොනවද? ගිහිය. දැන් මේගොල්ලෝ මෙහෙම ධර්ම තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ හැකියාව තියෙන ධර්මයේ ඉගෙන ගන්න. තේරුණා නේද? දැන් ධර්මයේ ඉගෙනගෙන නැතුව කෙනෙකුට එකපාරට මේකට යන්න බෑ. දැන් ඒක තේරෙන්නේ නැහැ. එතකොට අපිට එවැනි දැනුමක් ලබා ගන්න හැකියාව තියෙයි කියලා විශ්වාස කරන්න එපා. දැන් ධර්මයේ මේ විදිහටම අපිට ඉගෙන ගන්න පුළුවන්ද? බෑ. මොකද විරුද්ධු වෙන්නේ නැහැනේ අපි කී දෙනෙක් අහන්න ඕනේ. දැන් අහන අය විශ්වාස තිබ්බද? නේද? දැන් එදාගේ අහන්නේ කාගෙන්ද මේ අය? බුදුහාමුදුරුවෝ. ඉතින් ආයේ ප්‍රශ්නයක් නැහැනේ. දැන් ඔයගොල්ලෝ එකක් අහනවා අද ඊගාමාදිරේ ඉන්න කණින් කියලා අනික අහනවා. එහෙමනේ අපිට යන්න තියෙන ගමන් නේද? දැන් ඒ ඒ අහවම මම කියන එකට වැඩිය සම්පූර්ණ වෙලා දේ අහන උත්තරේ. දැන් අර අතන හිම වෙන්න බෑ නේන අපේ ජීවිතයේ ගෙවිලයි තමයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ දැන් මම කියන්නේ මේ සාස්ත්‍රීය මට්ටම නේද? නමුත් ප්‍රායෝගික මට්ටම ඔහොම නෙමෙයි. ඔහොම තම තමන් කරන විදියට ඉස්සරහට යනවා. දැන් එහෙම වෙලා තියෙද්දී දැන් ඔය මතක තියාගන්න කොයිම වෙලාවකවත් අර අර මාර්ගඵලලාභීන් කියන එක හරියට ඔය ඔය රටේ තියෙන ලෝකේ තියෙන ඔය මත වගේ එකක් නෙමෙයි. තේරුණා නේද? එහෙම ඔය කියන මත බොරු මත. වැඩි හරියක් තියෙන බොරු හොඳ ගුරුවරු ඉන්නවා. ගුරුකුල තියෙනවා. ඒ ගුරුකුල තියෙන්නේ ආදි කාලේ ඉඳලා ප්‍රවීණ වෙච්ච ගුරුකුල. ඒගොල්ලන්ගේ තියෙන මෙන්න මෙහෙම වෙන විකල්ප මේවට. ඒ විකල්ප වලට මම කියන්නේ ඔයගොල්ලන්ට ඒ විකල්ප වලින් ලැබෙන ප්‍රතිඵලක් වැරදි. ඒ කියන්නේ දැන් හොඳ ගුරුකුලයි කියනවා යම් කිසි විදිහකට ඒගොල්ලන්ගේ ගුරුකුලයේ තියෙන භාවනා ක්‍රමයක් අධ්‍යයනය කරපුවාම ඒ ගෝලයේ ඉදිරිපත් කරන දත්ත අනුව ඒ කියන්නේ ගෝලයා කියන දත්ත ටිකක් තියෙනවනේ මෙන්න මේවයි මනසේ ස්වરૂප එක අවස්ථාවේදී කියන විස්තර. ඒ විස්තර අහනවා ගුරුවරයා. අහලා කීපයක් සංසන්දනය කරලා දැන් මෙන්න මේ මට්ටම මානසිකව කන්නල ඇති කියලා ගුරුවරයා අනුමානයකට එනවා. ගුරුවරයා දැකලා නෙමෙයි මෙයාගේ තියෙන මානසික තත්ත්වය ඔව් අර ගෝලයා එක්ක සාකච්ඡා කරලා ගෝලයා ලබා දීපු දත්ත අනුව ගුරුවරයා විසින් අනු අනුමානයකට එනවා. ඔක තමයි ගුරුකුලයෙන් කියන්නේ මේ වගේ කියනවා. එහෙම ගුරුකුල තියෙනවා. ඒවා නිගරු කරන්න හොඳ නැහැ. හැම ගුරුකුල තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ගියොත් ඒ ගුරුකුලයකට උත්තර දෙන්න මොනවද කියන්නේ? ඔයගොල්ලෝ බොරු කි. බොරු දත්ත දෙන්න. ඒ බොරු දත්ත දෙන්නේ මොකද? ඔයගොල්ලෝ රැවටිලා ඉස්සර කියපු එකක් කවුරු හරි කියපු යාළුවා කියපු එකක් කියනවා කියවෙනවා අතර. ධම්ම දෙකියවා. දන්නේ ඕ දන්නේ දේ කියනවා ලැබිච්ච දේ නෙමෙයි කියන්නේ. ඔව් පොතෙන් කියවපු දේ කියවනවා. අහවලාට වෙච්ච දේ කියනවා එතන. එතකොට මොකද ඉන්නේ අර සංසන්දනයෙන් දෙන පිළිතුර. හරියයිද? ආ එහෙනම් ඔයගොල්ලන්ට ඒක කරන්න බෑ. ඒක නිසා අද්ද නැතු ඉන්න එක තමයි මේකේ හරි ප්‍රශ්නේ. හොයන්න නම් එක. තේරුණා නේද? අපේ ජීවිතේ සතර පායේ බියද කළා දැන් අපිට නිතරම වගේ සිහියෙන් අපේ හිත වෙන චේතනාව අපි හඳුනගෙන දැන් අපිට බොරුවක් කියන්න හිතනකොටම අපිට බුදු බුදුරජාණන් වහන්සේ කියන්නේ සිහියන බුදු පන්සිලක් පන්සිල සිහියන දැන් අපිට එතන මේ යටපත් කරගෙන නිතරම වගේ අපි ඒ වගේ දවස ගත කරනකොට අපිට කියන්නේ කොහොමද ඒකෙන් සෑහෙන දුරකට මේ දේ ඉස්සරහට ඇදෙනවා. ඔය ඉස්සරහට යනවා. නමුත් ඔබට වැඩි යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැන් ඉන්නේ මේ රටේම බලන්න. දැන් ගොඩක් ඉන්නවනේ මේ රටේ. ඔයගොල්ලෝ නැතුව මේ රටේ මුස්ලිම් ආගමයි ඉන්නේ. දැන් ඒගොල්ලන් නිකන් අහන්නකො හොඳ කෙනෙකුට හොඳ ඒ ආගම ගැන විශ්වාසයක් තියෙන කෙනෙක් කතා කරලා මත් වෙනින් මොන්නේ කිව්ව මොකද කියන්නේ ඈ මොකද මේ බෑ කියන්නේ? ඔව් අපි අල්ලා දෙවියෝ කැමති නැහැ. මගේ සීලය. සීල. ඔව් අල්ලා දෙවියෝ කැමති නැහැ කියනවනේ. ඔව්. ඒක කියන්නේ. දැන් ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔය කතාවම නේද ඔය කිව්වේ? කතාව විතරක් නේද වෙනස්? ස්වરૂපේ විතරයි වෙනස්. දැන් අපාය යනකොට බියින්ද මේ සක්සරක් ඒ කියන්නේ හිත නිතරම වගේ අපේ සිතිවිල්ලට පාප සිතිවිල්ලක් එනකොට ඒක විපාකේ බලමින් නෑ හරි. ඒකේ අනේක හරි. නැතු ඔතන ගිහිල්ලා තව තියෙනවා බුදුහාමුදුරට ඕන දෙනකට ළඟා වෙන්නේ. විපාකය ගැන කල්පනා කිරීම නෙමෙයි වැදගත්. විපාකය හෝ අනාගතය හෝ අතීතය කියන එක ඉවත් වෙලා සචිත්ත පරියෝධපණ වුණා වෙලාවට හරියට ඒ කියන්නේ එහෙම එකක් කල්පනා වෙන්නේ නමුත් සිහිය දිනනවා වර්තමාන. අන්න එතනයි තමයි. ඔය කියන්නේ බය හෝ මතය හෝ එකෙන් හදාගත්තේ තව දෙයක්. ආගම. ඒ ආගම. මම බොහෝ කාලයක් ධර්මයේ ඇසෙන කෙනෙක් නෑ නෑ නෝනහත් හැලියෝ මේකේ දැන් එහෙම වෙන්නේ නැතුව දැන් නෝනහත් යන නරකක් කරන්නේ හිතෙනවා කියන්නේ මොකක් හරි නරක වැඩක් හිතට එනවා. ඒක කරන්නේ නැහැ කියලා හිතනවා. මොකද අන නරක සංසාරයක් හැදෙනවා මේක වැඩක් නැහැ කියලානේ. ඔව්. ඔව්. ඔව් එහෙම මොනවා හරි හිතෙනවානේ ආන්නේ ටික හිතෙන්නේ නැතුව පුදු වර්තමානයේ නැවතුන දවසට හරි. ඒ කියන්නේ එහෙම දේවල් හිතන එකයි දැන් තියෙන අඩුව. ඔතන දිනුවා. බිරීමක් නෙමෙයි. මම මේ කියන්නේ ඔතන දිනුවා. ඒ ඉස්සරහට යන සචිත්ත පරියෝධපණ ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ වර්තමානයේට එන්න පුරුදු වෙන්න ඕනේ. කයේ හරි වේදනාවේ හරි අරමුණක ඉන්න ඕනේ. සක්මන ගියා දුන්නේ සතම කියලා. හිතේ නැද්ද? ඒ ඒ භාවනාව කරගෙන යන්න. මොකක් හරි සතිපට්ඨානයේ තියෙන භාවනාවක ඉඳලා ඉන්නකොට හොමේම හිතෙන්නේ. ආන්න එතන තියෙන්නේ ඔය ගමන. නැත්නම් තියෙන්නේ අපි හදාගත්ත සංකල්පයක් හින්දා ඒකෙන් වැළකෙන එක. ඒක ආගම. ඒ බුද්ධ ආගම වෙන්න පුළුවන්. වෙන ආගමක් වෙන්න පුළුවන්. වෙන බොහෝ කාලයක් ධර්මයේ ඉන්න කෙනෙක් මරණසන්න කිතුනාම ඒක උපරිසරයක් ඇතුළු ධර්මයන් කරපු මේ දේවල් ප්‍රතිඵලයක් තියනවද නැත්නම් කොතනද ඉන්නේ කියලා. ඔව්. ඒකෙන් මොනවද වෙන්නේ කොහොමද? එහෙම මුහුණ දෙන්න බැරි හින්දා තමයි සංසාරේ බයයි. ඒක සැලසුම් කරන්න බැරි එකමයි මේ ප්‍රශ්නේ. මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් කරන්න බෑ අපිට. ඒ සැලසුම අහෝසි මරහන්න මොහොතේ. ඔව් තමයි තියෙන ප්‍රශ්නේ. අපි දැන් නම් දඟලලා. ප්ලෑන් ඔක්කොම ඉවරයි. ඒක ඒ කතාව කියා දෙන්න පුළුවන් ඉතින් වෙලාව ප්‍රශ්න වෙනවා. ඈ නෑ දැන් ඔය දැන් මේක මේ මේ මේකක් වෙන්නේ දැන් අර නෝන මහත්තයා අපි එකටයි ඔක්කොම එතකොට විසඳේ මේක අනුව හිතන්නකො දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් මම එක දෙයක් කිව්වා දැන් ඒක යන මාර්ගය මොකද්ද අර කියවු සම්පපසා කරණා වීම කුසල සුඛ සම්පදා වීම ඕකෙන් ඒකායන මාර්ගයෙන් වෙන්නේ මොකද්ද සත්‍ය දැකීම. ඒතර සත්‍ය දකින්න විදි තියෙනවා ගෝඩාක් විස්තර කරලා ඒක ඒක පරියායම. පටලව ගන්න එපා ඈ. පරියාය කියන්නේ තේරුම තමයි සත්‍ය බුදුහාමුදුරුවෝ වෙන්න සත්‍ය මෙන්න මෙහිමයි කියලා එක විදිහකට කියනවා. ඒක පරියාය. ඒක තේරෙන්නේ නැති අයට තවත් විදිහකින් කියනවා. ඒක වෙන පරියායක්. තේරෙනව නේද? දැන් අපිට හම්බ වෙනවා ඔයගොල්ලන්ට අර තියෙන බණවලත් බලන්න අහනකොට අහුවේ. ඔව් දැන් මේ ආහාර කියලා බණ ටිකක් ගොඩාක් කියලා ඇති. ඒ ටික මම හිතන්නේ මම CD එකක් කියන්නම් එතකොට ඒ ටික කොපි කරලා පස්සේ බෙදාගෙන අහන්න මම ගොඩක් CD ගෙනාවේ නෑ ඒක කොපි ගහගන්න පුළුවන් කවුරු හරි ගහලා දුන්නාම හරි මම කෙටියෙන් ඒ ටික මතක් කරලා දෙන්නම් දැන් එතන අපි හිතන ඒකායන මාර්ගයේ කවුරු හරි ගියාම ලැබෙන ඵලයේ නෙමෙයි විමුක්තිය සංසාර. එතකොට සංසාර විමුක්තිය මොන වගේද කියලා විස්තර කරනවන්න ධර්මයේ කියනවා. විවිධ පරියායක් නරක. දැන් එක විදිහක් තමයි බුදුහාමුදුරුවන්ගේ වගේ සරියුත් හාමුදුරුවෝ හුඟක් මේක විස්තර කරලා තියෙනවා. මේ පරියාය. ආහාර නිරුද්ධ වීමයි සංසාර විමුක්තිය කියන්නේ. තේරුණාද? එතකොට දැන් සංසාර විමුක්තිය නිවන් දකින්නවා කියන්නේ කවුරු හරි සෝවාන් වෙන තැනදී වෙන්න ඕනේ මොකද්ද? සම්මාදිට්ඨිය ලැබෙන තැනදී වෙන්න ඕනේ මොකද්ද? ආහාර හතරක් තියෙනවා. ඒ හතරම නිරුද්ධ වෙන්න ඕනේ කියලා. තේරුණාද? එහෙම ඔන්න එක පරයාගෙන් විස්තර කරනවා. දැන් ආහාර හතර මොනවද කියලා දැනගන්න බෑ. සෝවාන්ට අරහත් නෑ නෑ. සෝවා සෝවා. සෝවා වෙන්න ආහාර හතර මොහොතකට හරිය නිරුද්ධ වෙන්න ඕන. රහත් වෙන්න නම් ආහාර හතර සදාකාලිකව නිරුද්ධ වෙන්න ඕන. තේරුණාද? මොහොතකට නිරුද්ධ වුණා කියලා ඊගා මොහොතේ තියෙන එක ඔව් ඒක වෙනම එයා සෝවාන් වෙච්ච කෙනාගේ ලක්ෂණය. දැන් රහත් වෙනවා කියන්නේ ආයේ ඉදෙන්නෙම නෑ ආහාරට. එහෙම තමයි ගන්න ඕනේ. දැන් එතකොට ආහාර හතර නම් කරලා තියෙනවා කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර. දැන් තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලන්ට මේ දැන් මේ වෙලාවේ ආහාර තියනවද නැද්ද? මේ ආහාර හතරෙන් මොනවද දැන් තියෙන්නේ මොනවද දැන් නැත්තේ කොහොමද නිරුද්ධ වෙන්නේ කියලා දැනුමක් ඇති කරගන්න ඕනේ. නැත්නම් මේ ක්‍රමයට ඔයගොල්ලන්ට ආහාර නිරුද්ධ වුණාද නැද්ද කියලා හොයාගන්න බෑ. දැන් මම ලේසියෙන් එකක් කියන්නම්. ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතනාහාර විඥාන. ඒ හතරම ඔයගොල්ලන්ගේ නිරුද්ධයි නිදාගත්ත නිින්ද කිය වෙලා. දැන් මේක ලේසියක් තමයි. නිින්ද කිය වෙලාවට නම් මේ ආහාර හතරෙන් එකක්වත් නැහැ. විඥාන ආහාරයක් නැහැ නිරුද්ධයි. බලන්න දැන් එහෙම බලන නිින්ද කියලාට කවුරු හරි මරමුත් එයා පින්නම් මානවද? නිින්ද ගිය වෙලාවට මැරුණොත් මේ මේ එයාට මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. මොකද හේතුව නින්දේදී ගෞරවයක් මැරෙන්නේ. ඕන්නම් හොඳට බලන්නකො. ඔදැන් පිරිසම් කනවා කියලා ඔයාට හද ඔයාගේ ධර්මයන්නේ දැන් ඔබ දැන් මේ මේ මොහොතේ මේ මේ ඕම ඕමාන් වල හදපු මේ අලුත්ම ධර්මය නේද? දැන් මේ යෝනේ මං කියන්නේ ඔබ තේරුම් ගන්න ඕමාන් වලින් හදපු මේ මොහොතේ හදපු එකක් ඔය. මෙච්චර කලබ වේගුත් නෙවෙයි. ඒ කියන්නේ දන්නේ නැහැ නිින්ද ගියාම මැරෙන්නේ නැහැ කවුරුවත්. දැන් ඔයගොල්ලෝ නිකන් හදාගන්න එපා නිින්දෙන් මැරිච්ච මිනිහෙක් නෑ මේ ලෝකේ. ඒනවනේ එහෙම නිින්දක් විද්‍යාවෙන් හෝ බෙහෙත් වලින් හෝ ඉන්ජෙක්ෂන් එකකින් හදන්න බෑ. එහෙම නේද? ඒ කියන්නේ කවට හරි නිින්ද ගිහිලා තියෙන්න පුළුවන් මේ ආහාර හතර ඉගෙන ගත්තම ඔයගොල්ලන්ට තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් අපි දන්නේ නැති කමින් වෙන ප්‍රශ්නයක්. ඒක දැනගත්තම ගැටලු විසඳෙයි. ඈ? නෑ පැහැදිලි කරගන්න ඕනේ ඉතින් මේ ආහාර. ඒක පිළිවෙලකට යන්නේ නෑ. හරි කියන්නේ. මොකද හේතුව ආහාර හතරක් කියනවා. දැන් මම කියවනේ ඔයගොල්ලන් නිින්ද ගියාම නම් ආහාර හතර නිරුද්ධයි. එහෙනම් දැන් තියෙනවා හතර. මේ දැන් ආහාර හතර තියෙනවා. දැන් ආහාර කියන්නේ මොකද්ද කියලා ඊගාට බලමු. මේ ආහාර කියන්නේ සංසාරයේ හදපු දේ. සංසාරයේ හදන දේ. කෙලින්ම සංසාරයේ බාරව ඉන්නේ ආහාරයි. ආහාරයෙන් කරන්නේ යමක්ද සංසාරේ හදනවා. ඒ තමයි. එහෙනම් ඔයගොල්ලන් සංසාරේ හදන්නේ කාරණා හතරක් තියෙනවා ඔයගොල්ලෝ. මොනවද? කබලිකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන. කොච්චර? තේරුණානේ? දැන් තව දෙයක් මම කියා දෙනවා මේ මොහොතේ ගත්තොත් මේ කාලේ ගත්තොත් හතරෙන්ම ඔයගොල්ලෝ සංසාරේ හදනවා. ඕක තමයි ගන්න. කවුරුවක් මෙතන නැහැ. ඔය ආහාර හතරෙන් මේ වෙලාවේ සංසාරේ හදන්න නැති කෙනෙක්. හිටියනම් නින්ද කියලා. ඇහැරලා හිටියද හැදුවා. දැන් දෙහිනේ නේද හොයාගන්නේ. තියෙන්නේ අනුපින්න ධර්ම හදන්න නෙවෙයි මෙහෙම වුණාද අර වුණාද කියලා හිතන්න එපා. නිින්ද ගියා නම් නිින්ද ගිහිල්ලා නම් හදන්නේ. ඇහැරලා හිටියා නම් හදනවා. දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද ඉගෙන ගන්න? ඇහැරලා ඉඳලා හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එපා. අන්න එතකොට ධර්මයට යන. දැන් හැරලා ඉන්නකොට කොහොමද හදන්නේ? එහෙනම් එතකොට මේ ආහාර ගැන දැනුවත් වෙන්න වෙනවා. අපි දන්නේ නැහැ කියලා නිහතමානී වෙන්න වෙනවා ආහාර කියන්නේ මොනවද? තේරුණා නේද? එහෙනම් මොන නැත්නම් ඉස්සරහට යන්න බෑනේ. දැන් ඔන්න පළවෙනි එක ගන්නවා. දැන් කබලින් කාර ආහාර කියන්නේ මොනවද? මම උදේ ඉස්සරහට මම ඔයාලට කිව්වා. ඔයගොල්ලෝ දන්න දෙයක් නෙවෙයි. ဟုတ်දැන් ඔයගොල්ලෝ ගන්න පොතේ තියෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ කබලිකාර ආහාර කියන්නේ අපි උදේ හවස ගන්න බත් කෑගෙන වගේ දේවල්. කෑම වීම හැම දෙයක්ම කබලිකාර ආහාර. දැන් ඔයගොල්ලෝ එහෙනම් දැන් දවල් 10ට ගත්තා. උදේ දාන ගත්තද? අනිත් දවසට කෑම කනවා. හවසක් සමාජයට ගෙදර ගිහින් කනවා. දාන ගන්නව නෙමෙයි ඒක. වචන වෙනස් කරනවා. නමුත් වචන වෙනස් කරලා කරන්නේ මොකද්ද? එකම දෙයක්. ඒකට කබලින් කාර ආහාර නිරුද්ධ දැන් නිරුද්ධ. දැන් විකාලේ ආහාර ගන්න නැහැ. හුස්ම ගැටලුවක් නැහැ. හුස්ම ආහාරයක් විදිහට නෙමෙයි කරගන්නේ. දැන් කබලිකාර ආහාර කියන්නේ අපි ආහාරයට ගන්න බත් පෑන්ජන කෑම බීම જાති. දැන් ඒවා බඩේ තියෙන හින්දා නිරුද්ධ නැහැ කියලා දැන් කියන්නේ. සාමදාය සකස් කරන ඕජාව. ඔව්. එතකන් නිරුද්ධ නැහැ. ඔය දැන් නිරුද්ධ නැහැ. කබලින්කාර ආහාරය. ඒ නිරුද්ධ නැත්තේ නොකා ඉන්න හින්දා නෙමෙයි. නෑ ඒකත් කයෙන් බඩ ඇතුලේ ආහාර තියෙන හින්දාක් නෙමෙයි. නෑ මේ ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ අපි නොදන්න වචනයක්. තේරුණා නේද? ඔයගොල්ලෝ කියන උත්තර එකක්වත් ගැලපෙන්නේ නෑ. ඒක දැන් අපිට වෙන්නේ. ඕකෙන් හින්දා නෙමෙයි. ඔයගොල්ලන්ට අද එයි බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට උදව්වක් තමයි කරේ මේ අටසිල් සමාදන් කරේ කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න උදව් වෙනවා. තව මම ඊයක් දෙන්න. තව එයා එතකොට දීසුන් තව එයා. දැන් පන්සිල් සමාදන් වෙලා ඉන්න ඔයගොල්ලන්ට අටසිල් සමාදන් කරේ බුදුහාමුදුරුවෝ කබලින්කාර ආහාරය නිරුද්ධ කරගන්න පහසු වෙන්නේ නිරුද්ධ වෙන්නේ නැහැ මේක. ඒකට සුදුසුකම් ටිකක් හදන්න. මොනවද කරන්නේ පන්සිල් වල ඉඳලා අටසිල් දක්වා ඔයගොල්ලෝ ආ විකාල භෝජන ඒක දෙන්නේ නැන්නේ. දැන් කන්නේ. ඒක හවස කන්නේ. ඒක හින්දා කන්න නැති හින්දා නම් ඒකත් හේතු වෙන්න. තව මොනවද බලන්න තියෙන අටසිල් වල? ආව. නැතුම් යැවුම් යැවුම් බලන්නේ තමන් කරන්නේ නැහැ. තව තියෙනයි. මාලා ගන්ධ විලේපන ධාර්ණ මණ්ඩල. පොළුවේ මල් ගහන්නේ සතරම් පළන්නේ ඉන්නේ. කොහොම ටිකක් කරනවා නේද? දැන් ඔන්න අනුමතන තමයි රහස තියෙන්නේ. ඔන්න ඔය ශික්ෂාවදී ඉගෙන ගත්ත එක මේ ධර්මය දැනගත්තා. යනවානේ මේ හත්වෙනි ශික්ෂාදී වටිනාකම අපි දන්නේ නැත්තට මේ මේක මෝස්තරයක් අපි ඒ ඔව් ඒකත් එහෙම නෙමෙයි. ඒකත් නෙවෙයි නිරුද්ධ වෙනවා. දැන් ඔවා කොහොම අපි අපිහිර වෙච්ච තැන් වල. තේරෙනව නේද? කබලංකාර ආහාර නිරුද්ධේලා කියන විදිහට ගැඹුරුයි. කබලින්කාර ආහාර කියන්නේ අපි කෑවේ නැත්නම් අපේ ශරීරයක් නැහැ. ඒක පැහැදිලිද ඔක්කොටම? ආ දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ වාඩිලා ඉන්නකොට තේරෙනවද මම අහුවා මේ මේ මොහොතේ මොකද කරන්නේ? බනහනවා කියන්නේ. කොහෙද කියලා අහුවා? ඕමාන් පන්සලේදී. කවුද බණ අහන්නේ? මම. කොහෙද බණ අහන්නේ? කොමන් පන්සල. අන්න කබලින්කාර ආහාර ආහාර වෙලා සංසාරේ මම නිතරක් නෙමෙයි මෙතන ඉන්නේ. මම කියන ශරීරයක් තියෙනවා නම් දැන් මම කියලා තේරෙනවා නම් ඕගොල්ලන්ගේ ශරීරය. එතන කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා. තේරෙනවා නේද? දැන් ශාරීරිය ඔයගොල්ලන්ගේ නෙමෙයි අර ඊයේ පෙරේදා කාපු ටිකේ අයිතිකාරය. ඔයගොල්ලෝ බලෙන් ඔය ශරීරය අයිති කරගෙන ගියලයි බුදුහාමුදුරු කියන්නේ. අපි කියන්නේ නම් මේ අනුන්ගේවා කොල්ල කරන්නේ නැහැ කියලා. අන්තිමට වැසිකිලි වල තිබිච්චා තමයි කොල්ල කරන්නේ. ඒ මේකේ අයිතිකාරය විදිහින් වැසිකිලි. ඔයාල එහෙම වෙලා ඉඳන් තියෙන්නේ. ඒ ශාරීරික හදපු ටික කවුද? ඊයේ පෙරේදා ගාමු ගිය සතියේ කාවම ආවා. ඔබ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ගැඹුර. දැන් එහෙම හදාගත්තේ ශරීරයේ මම කියලා හිතනකොට මොකද්ද වෙන්නේ? කබලින්කාර ආහාර වලින් සංසාරයක් හදනවා. නිරුද්ධ නෑ. දැන් බලන්න හත්වෙනි ශික්ෂාපදයේ දැන් ටිකක් හිතන්න. දැන් ඔයගොල්ලෝ ඔළුවේ මලක් ගහගෙන ඕක කණ්ණාඩියෙන් කොච්චර හරි බලනවා ලස්සනද කියලා බැලුවොත් කරේ චේන් එකක් දාගෙන මං විතර වටිනා චේන් එකක් දාගෙන ඉන්න මිනිහෙක් වෙන නෑ කියලා කොච්චර හරි අතල ගා බැලුවොත් මොකක්ද කරන්නේ කියලා බලන්න. තමන්ගේ ශරීරය මගේ ශරීරය කියන එක මනසට එන වතාවල් ගන්න වැඩිද අඩුද? ආ එහෙනම් තමන්ගේ ශරීරයත් තේරුම් තැන කබලින් කාරහාර නිරුද්ධ කරනවා. ඔච්චර. දැන් ඔයගොල්ලන්ට ඕනනම් කබලින්කාර ආහාරය උද්ද කරගන්න. ඔව්. මොකක්ද නේ වෙන්න ඕනේ? ඔය ශරීරයේ මම කියන සංකල්පයක් වෙන්න. ශරීරයේ මගේ කියන සංකල්පයක් වෙන්න ඕනේ. ශරීරය හක් වෙනවනේ. ශරීරයේ තිබිච්චාවේ අහක් වෙන්න ඕනේ මොකද්ද? මම කියන සංකල්පය. දැන් ඒකට බලන්න බුදුහාමුදුරු දෙනවා ගලන්ට අද අද දීලා තියෙන ශික්ෂාවක් දෙයක් දන්නේ නැතුව ඒගොල්ලෝ සමාදන් වෙලා රැක්කා. අම්මා තාත්තා කරපු හින්දා කියන අනික් අය කියන හින්දා කියන පොතේ තියෙන හින්දා පාඩම් කරලා කියනවා සිල් අරගන්න. උච්චාසයන මහාසයන. එහෙනම් ශික්ෂාවට සමාදන් වුණානේ මම්මනේ සමාදන් කරපුදී. මොකද්ද ඔය කියන්නේ? ඈ දැන් ඔව් දැන් ඒකෙන් කියන්නේ එදා ඉන්දියන් සමාජය ගත්තොත් ප්‍රධාන කුල හතරක් තිබුණා. එතකොට ඒ කුල හතරේ අය ඉන්නේ ඒ විදිහේ ස්වරූපවල. එක තැනක හිටියොත් ඒ හතර දෙන එක ගෙදරක හිටියොත් බ්‍රාහ්මණයෝ ඉන්නේ උසස්ම තැනක. ඒගොල්ලන්ට වෙනම ආසන. ඒගොල්ලෝ ඉඳගන්නේ අනික් ආසනෙක. එහෙමනේ ඒක සූත්‍රය කියලා ඉන්න ඕනේ බිම ඉඳගෙන. ඒ වඩු ගන්න දී කොට ඒක ඉඳ ගන්න බෑ. දැන් කොහොම මනසක් තියෙනකොට දැන් සූත්‍රයක් ඉන්නවා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. මෙතන ඉන්නවා එහෙම එහෙම දෙන්නේ. එතකොට සූත්‍රය හිතන්නේ කොහොමද? බ්‍රාහ්මණයා හුඟක් උසස්. මම බ්‍රාහ්මණය හිතන්නේ මම උසස් ඔව්. එතකොට ඒ දෙන්නගේ මේ යුතුයකම එතකොට දෙන්නම එකට ගත්තොත් බ්‍රාහ්මණයා බලන්නේ කොයි වෙලද? අරයට වැඩිය උස් ආසනයක ඉන්න ඕනේ. මම උසස් සුද්ධ. සුද්ධයා ඉන්න ඕනේ. පහළ මට්ටම. දැන් ඔකෙන් අවසාන වෙන්නේ එක එක්කෙනාගේ සුද්ධයාගේ ශරීරය මම කරගෙන ජීවත් වෙනවා ඒ කාර්යයම. බ්‍රාහ්මණයා තමන්ගේ කාව හදාගත්ත ශරීරය මම කරගෙන ඔය හිතන හිතන වතාවක් ගන්න ඉන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ බණ අහන්න එනකොට ඕක කරන්න එපා කියලා තමයි කියන්නේ. මොකාවක් කවන්නේ විමුක්ත ගන්න. ඒක ඉවරයි. ආයේ මම උසද්ද පහද්ද කියලා හිතන්න ඕනේ නැහැ. තේරුණා නේද? මම උසද්ද පහද්ද කියලා හිතුවොත් වෙන්නේ මොකද්ද? කමලින්කාර ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ම මේ මතයෙන්ම කමලින්කාර ආහාර හැදෙනවා. ඒ ශාරීරිය ඒ මතයෙන් හැදිලා මම වෙනවා. ඔයගොල්ලෝ දැන් හොඳට ඇඳගෙන ඉඳ ගියත් ඕකමයි වෙන්නේ. ඒක ලස්සන බලන්න ගිහිල්ලා ශරීරය මම වෙන්නේ. තේරුණා නේද? දැන් සීල් සමාදන් උනේ මොකටද? ශරීරයෙන් මම හක් කරන්නේ. ඒක හින්දා ආභරණ ඒ දේවල් හක් කරන්න කිව්වේ ඉතින්. තේරුණාද එහෙනම්? මේකෙන් යමක් වෙන්න මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න උදව් වෙන්න තමයි මේ අටසින් හද දීලා තියෙන්නේ. ඔය ආයෙත් හොයලා බලන්න. සාකච්ඡා කරන්න සිද්ධාත්ත මේ කියන ප්‍රාමෝට වැටෙනවද නැද්ද? දැන් කබලින්කාර ආහාර නිරුද්ධ වුණාම ඇත්තටම සිදු වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට ශරීරයක් දැනෙන්න ඕනේ. ශරීරය තුල මොන නෙපෙන්නේ. ඔක තමයි කබලිකාරාහාර නිරුද්ධ වුණාම නම් ඇති. ආයියන්නම් ශරීරයක් නැති වෙනවද මේ? නෑ. ශරීරයක් තියෙනවා ශරීරය මගේ නෙමෙයි. මගේ ශරීරයක් තියෙනවද කියලා දන්නේ. ওই தත්ත්වයට එනවනම් කබලිකාරාහාර නිරුද්ධයි මේ මොහොත. වැඩි වෙලා තියෙන එකක් නෑ. එහෙම මොහොතවල ඉන්නේ. එහෙම ඒවා ඇවිදින්නේ නැද්ද මේ ජීවිතේ? මොන වගේ තැන්වලද? භාවනා කරනකොට. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? කය දැනෙන්නේ මගේ කියලා දැනෙන්නේ නැහැ. එහෙම වෙලින් කියද කාට හරි? ආන්නේ ඒක එතකොට භාවනාවෙන් කබලින්කාර ආහාරයේ මොහොතකට නිරුද්ධ වෙනවා. හැබැයි භාවනාවෙන් විතරක් නෙමෙයි ඔබ නිරුද්ධ වෙන්නේ. ඒකයි ඔය. දැන් අපිත් මේක මහානායම වෙන්න ඕනේ කියලානේ. නිරන්තර. නිකන් වෙනා ගාමේ අපි මොමකට වැටෙනවා. දැන් ආහාර හතරක් තියෙනවානේ වරද. එකක් තමයි ශරීරයේ මම වෙච්ච තැන හැම වෙලෙම කබලින් කාර ආහාර. නැතු කාබුව බීපෝ මෙතන සම්බන්ධයක් නැහැ. කාලා බීලා හදාගත්ත ඔය මස් කුට්ටියේ එක තමයි ගැටලුව තියෙන්නේ. එහා නේද මස් කිලෝ ගාණක් හදාගෙන දිනවනේ හැම කෙනාම. ඔන්නෝකත් එක්කයි මේ කබලින් ආහාරය සම්බන්ධයි. හොඳට මතක තියාගන්න. කබලින් ආහාර නිරෝධ වෙන්නේ ඔය මස් කිලෝ ගාණක් එක වෙන සිදුවෙන දෙයක්. මේකේ දහමයක් හරි එක මස් කඳුලක් හරි මගේ කියලා හිතුවොත් කබලින් ආහාර වෙනවා. මස් කඳුලක්වත් තමන්ගේ කියලා හිතෙන්නේ නැති තරම්දී කබලින් ආහාර නිරුද්ධ වෙනවා. ආහාර වෙනවා. දැන් තේරෙනවද වෙනස මොකද්ද කියලා? නැතෝ කාපු වීපු වෙලා හොයන්න එපා. සතර මහා ධාතු සමගත්ලා වැඩක් නෑ වැඩක් නෑ ඔය ඔය පඬිතුක. තේරෙනවද? ඒවා ඔක්කොම පඬිතුකම වෙනවා. මෙතන අවසානයේ ඉතුරු වෙන්න ඕනේ මොකද්ද? මොහක්වත් තියෙන්න ඕනේ තමන්ගේ ශරීරය අර විදිහට හිතෙන වෙලාවක් තියෙන එතන අපේ තරහන් යන මම වෙන නැති මම වෙන්නේ නැති මස්කුටි ටිකක් වෙන්න හැබැයි මේ මස්කුටි ටික හැදුනේ කොහෙද? ඔව් ඉස්තර කාසුදේ. දැන් කබලින් දානවා කියන්නේ ඊයේ වෙලෙට ආපු ටික හැදිච්ච එක. තේරෙනවද? ඒකෙන් ඉතුරු වෙන්නේ නැහැ නේද? ඔයාලට ශරීරය හන්නේ දැන් මම කිව්වා දැන් ඉස්සලා කියවනේ භාවනාවේ මේවා නිරුද්ධ වුණා නිරුද්ධ වුණා කියලා ඒක හරි. භාවනාවේ විතරක් නෙවෙයි නිරුද්ධ. ඒකෙන් හින්දා කබලින්කාර ආහාර නිරුද්ධ වෙන තව ක්‍රම තියෙනවා අපිට. කැම්පේගේ මස් මාළු කපන මිත්‍රගේ ඒ වෙලාවට දැකලා තියෙන මස් මාළු කපනවා හැංගිනායකට ඒ මාළු වලින් මේ අය සකස්සන දැන් මේ අපිට කන්න නොයන්නේ ඔව් එතකොට ඒකත් සමානයි මේකත් සමානයි ඒ විදිහට මේක මගේ ලේකේ හැංගිනු දුන්නේ ඉතින් දාස්සේ අවස්ථාවක් දිනවා ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒත් භාවනාවක් ඒක භාවනාවක්. එහෙම මොන භාවනාවක් මෙලොව භාවනාවක් නැතුවත් වෙනවා. අදත් වෙනවා. ඊයේත් වෙනවා. හෙටත් වෙනවා. අද දැනුත් වෙනවා. නිින්ද ගිහිල්ලත් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ වලට එහෙම වෙනවා. තමයි තියෙන එක ආහාරයනේ ස්පර්ශ ආහාරය. ස්පර්ශ ආහාරය කියන්නේ මොකද්ද? මේ අස්කන්නාව සාදී දේවල් වලට මේ ඉන්ද්‍රයන් වලට අරමුණු වෙනවා. පෙනීම, ඇහිීම, දැකීම ඒ වගේම හිතීම ඔවා තමයි ස්පර්ශ ඒක පෙනීම නෙමෙයි ස්පර්ශ ආහාරය වෙන්නේ පෙනෙන කෙනෙක් හිටියෝ. දැන් ඇහිම ස්පර්ශ ආහාරයක් නෙමෙයි ඇහෙන කෙනෙක් ඉන්න කෙනෙක් වුණාම ඔව් ඒක ස්පර්ශ ආහාරයක්. ඇසීම කියන එක ස්පර්ශයක්. තේරුණා නේද? පෙනීම ස්පර්ශයක්. ආහාරය වෙන්නේ කොහොමද? පෙනීම තියෙන කෙනෙක් මට පේනවා කියනකොට ආ දැන් මම අහනවා මේක මොකක්ද? අන්න ස්පර්ශ ආහාරයෙන් සංසාරය හදලා ඉවරයි. එහෙනම් නේද අපි දකින්න හැම එකකින්ම අපි සංසාරයක් හදනවා. වෙන තැනකින් හදන්නේ නැහැ. කන්නාඩියක කන්නාඩියක වගේම රූප වෙනවා. හැබැයි හැදුනත් ඒ සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. නමුත් මනස තුල තමයි මේක වීදුරුව මේක ඔක්කොම සකස් වෙන්නේ. නෑ එහෙම වුණා නෑ කියන එක මෙතන වශයෙන් නෑ. ඔය කියන්නේ වෙන කතාවක්. මේ කියන්නේ වෙන පරිණාමයක්. තේරුණානේ? මේ දෙක පටලවා ගන්න එපා. එතකොට මේකෙන් එකකින් වල වැඩක් නෑ ඔයාලට. අනික් අයට වැඩකුත් නෑ. ඔයගොල්ලන්ට මේ වීදුරුව පේනවද නෑනේ? පේනවද නැද්ද? උත්තර දෙකයිනේ තියෙන්නේ. ආ පේන්නේ Tamanටද වෙන කාටවත්ද? එහෙනම් ස්පර්ශ ආහාරය අඳුරලා. මේකේ ආය කතා කරන්න වචයි කියන දෙයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවාද යම සාහනයක් මේක බුදුහාමුදුරනේ කරන්නේ. තේරෙනවද? පසේ දුන්න ධර්මයක් නෙවෙයි මේ කියන්නේ. ඔයගොල්ලන් මම මේ කියන බණ ඇහෙනවද? ආ එහෙනම් දැන් ඔයගොල්ලෝ සංසාරේ හදන්නේ ස්පර්ශ ආහාර වලින් වැඩි. මොකකින්ද හදන්නේ? බණ ගන්න. බණ ඇහිීමෙන් සම්පූර්ණ වෙනවා. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ වගේම තව කට්ටිය මාළු අල්ලමින් සංකාරය හදන්න පුළුවන්. නැත්නම් මාළු අල්ලනවා බලාගෙන සංකාරය හදන්න පුළුවන්. හතුතුයි ඒගොල්ලන්ට. මාළු අල්ලනවා බලාගෙන. තේරෙනවද? ඔයගොල්ලෝ දැන් බනහමින් සංකාරයක් හදනවා. ඒක මාළු අල්ලමින් සංසාරය හදන එකට වැඩිය වටිනවා බනහමින් හදන සංසාරය. ඕන මොකක්ද? දැන් සංසාරයේ වටිනාකම් දෙකක්. මේ බනහමින් හදන සංසාරය හොඳයි. අර පස්පව් කරමින් හදන සංසාරේ නම්බරයි. සාය විදුව පරිදාවත් අවබෝධ එහෙම එච්චරක් සංසාරේ. ඔය කියන ඉකාරෝලි මේක විශ්නේ. එහෙම ඒවා තියෙනවා. ඕකෙන් වෙන්නේ. ඒ තේනවා මේ ආහාර නිරුද්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් වෙන්නේ. ඔකේදී පටවියාපෝ තේජෝ කියලා කරන වැඩි මේක හැදිච්ච කණිජ ද්‍රව්‍ය කියන එක ඊට වැඩි එහෙම වෙන්නේ නැහැ. ඒ මිනිහට නිරුද්ධ වෙන්න බැහැ නේද? නේද? යාට ඕන අනිත්‍යයක් ගැන නම් මේක බැලියකිනේ යාළුකම තියෙනවා කියලා. පටවියාපෝ තේජෝ වායෝ අනිත්‍යකින් පේන එක හඳුන්වන්නේ. ඒ බලන්න කොහොමද බලන විදිහ තමයි දැන් බුදුහාමුදුරු කියන්නේ. හදිස්සියෙන් නැතු හිටියා අහගත්තේ. එහෙනම් හදිස්සිය වුණොත් යන්න වෙන්නේ ඔව් ආහාරය හොඳට වළඳමු තමයි යන්නේ. දැන් ඒක තමයි මෙතන තියෙන ධර්මය. දැන් නිරුද්ධ වෙන්න නෙවනේ. වෙන දෙයක් නෙවෙයි නෙවනේ. ආ නිරුද්ධ වුණොත් හොඳයි කියලා දැනගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කබලින්කහර ආහාරය නිරුද්ධ වෙන්නේ අපි. මේ වෙලාවේ නිරුද්ධ වෙන්නේ ඉන්න තැන දැනෙනවා නම් ශරීර අංගයක් දැනෙනවා නම් ආහාර වුණා. නමුත් දැන් ඔයගොල්ලන්ට ස්පන්ද ආහාරය කියන ඒවාදී තියෙන්නේ ඊට වෙනස් දෙයක්. ඇහුනොත් ඇහුන කෙනා මම නම් ස්පන්ද ආහාරයක් වෙනවා. තේරුණා නේද? පෙනුන කෙනා මම නම් ස්පර්ශ ආහාරයක් වෙනවා. පෙනීමකින් විතරක් නැවතුනොත් ස්පර්ශ ආහාරයක් වෙනවා. නැතුව ස්පර්ශයෙන් නවතිනවා. තේරුණාද? දැන් නමුත් තව තියෙන ආහාර දෙකක් ඉහළට. ගැනීමකින් නැවතුනාට මනෝ සංචේතන ආහාර වලින් නැවතිලා නැහැ. මම හදනවා සංසාරේ හදනවා. විඥාන ආහාරෙනොත් හදනවා. දැන් ඔයගොල්ලන්ට දැන් මෙහෙම හිතන්න මේ වෙලාව ගත්තොත් ඔයගොල්ලන්ට කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා මනෝ සංචේතන ආහාරක ලක්ෂණ ප්‍රබලයි. මනෝ සංචේතන ආහාර කියන්නේ මනසින් හදන සංඥා චේතන. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට සිදු වෙනවා සමහරුන්ට මේ මොහොතේ දැන් මම බර කියනවා මෙහෙම මේ ආහාර නිරුද්ධය ගැන. දැන් මනෝ සංචේතන ආහාර කියන ඒවා අපි ඉස්සර පොත්වලින් කියවලා තියෙනවා. ඒ කියවපු ඒවා සංසන්දනය කරලා අර පොතේ තිබුණේ මෙහෙමයි. මේ පොතේ තිබුණේ මෙහෙමයි කියලා දැඩි ලෙස යා මතවාදීව යා ගන්න විදියට කල්පනා කරනවා. තේරුණා නේද? මේ කල්පනා කරනකොට උන් හිටි තැන නැති වෙනවා. උන් හිටි තැන නැතු යනවා කියන්නේ මොකද්ද? සමහිතාරාහාර නිරුද්ධ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට වෙනත් රූප දැක්කම උන්හිටි දැන් නැතුව යනවා. දැන් බලකම්මලාට ඒක අමුතු දෙයක් නෙමෙයි. ඔය කඩේක හොඳ ලස්සන ඇඳුම් කටුලියක් තිබුණා කාරේද ඉන්නේ කැලේද ඉන්නේ වාහනේද ඉන්නේ කියලා නැතුව යනවා. රබලින් කාරණා නුද්දා. තේරෙන්නේ? රබලින් කාරණා නිරුද්ධයි. නමුත් නිවන් දකින්නකම යන්නේ නෙමෙයි. කබලින්කාර ආහාර නෑ. උන් හිතන්නේ නැති වෙනවා කියන්නේ කබලින්කාර ආහාර නැති වෙනවා කියලා සිංහල වචනේ. ඒක ඉගෙන ගන්න. උන් හිතන්නේ නැතුව යනවා. දැන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ. උන්නේ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ? ශරීරෙ නෑ. ඔව් ශරීරය අකමන්ත ශරීරයක් දැනෙන්නේ නැහැ. තේරුණාද? දැන් ශරීරයක් දැනෙන්නේ නැති තැන් ඔයගොල්ලෝගේ ජීවිතය ඔයගොල්ලෝ හොයාගන්න. ඕක දැන් මා මට වැඩි ඕගොල්ලෝ දන්නවා හුඟක්. මොනවා මොනවද? ස්පර්ශ ආහාර ප්‍රබල වුණොත් බලගත වුණොත් ඒ වෙලාවට උන් හිටිතන්නේ නැහැ. තේරුණාද? දැන් පෙරක් ඇයට ක්‍රිකට් පිස්සන්ට මැච් එකක් දැක්ක හැටි උන් හිටිතන්නේ නැහැ. එහෙම නේද? දැන් එහෙම මේ ක්‍රීඩාවේ පිස්සු තියෙනවා. එලක්කයි රෙස්ලින් දැක්ක හැටි උන් හිතන්නේ දැකලා නැත්නම් නෑ ඇඳුම් මෝස්තර පෙන්වන වෙලාවට පෙලක්කයට උන් හිතන්නේ නැහැ. පොන්න මෝස්තර පෙන්වන වෙලාවට උන් පෙලක්කයට උන් හිතන්නේ නැහැ. මොනවද මේ ප්‍රබල වෙන ආහාරය? දැන් ඒක එහෙම වෙනවා. දැන් ඉස්සර කාලේ ඔයගොල්ලෝ නම් එහෙම කරනවා නෙවෙයි. ඉස්සර අපේ මුතුන් මිත්‍ර අතීතයේ හිටියා මෙලෝදයක් දන්නේ නැති නොදීම જાතියක් කියන සිංහලේ එහෙම අපි කියනවා ඉස්සර ඉගෙන අපි තරහම දැනුවත් නැහැ ඉගෙන ගන්න නැහැ ඒගොල්ලෝ මොකවත් දන්නේ නැහැ එහෙම ඒ කාලෙත් හිටියා ගැහැණු කට්ටිය ඔයගොල්ලෝ වගේම ඒ ගැහැණු කට්ටියට උන් හිටි තැන් නැති වෙනවා නිඳ ළඟට ගියාම යතිති. තේරුණා නේද? ඒ ඒක කොහොමද උනේ? මොකද්ද ප්‍රබල උනාහාරය? හැබැයි තනියෙන් බෑ. වෙන වටේ කට්ටිය හිටියොත් අනේ උන්නේ දැන් නැතු වෙනවා. දැන් උන්නේ දැන් නැතු වෙනවා කියන්නේ මේ කමින් කාරහාරෙන් නිරුද්ධ වෙනවා. තේරුණා නේද? වෙන දෙයක් වෙනවා නෙවෙයි. නෑ ස්පර්ශ ආහාරෙන්ද මේක වෙන්නේ. නෑ එහෙම මේ කට්ටියේ ඒ නරක කට්ටිය මොනවද කතා කරා කියන්නේ ඔයගොල්ලෝ? කියන්නේ ඉස්සර අර වගේ කට්ටියක් කියලා. ආ උපදූප කියන්නේ මොනවද? මනෝ සංජේතන ආහාර වලට වැඩි වෙනවා. තේරුණානේ? ගෝතලා කියන්නේ මේ. සංඥා චේතනා හදා හදා කියන්නේ. දැන් ඒ කට්ටිය දැන් ඉපදිලා ටෙලිෆෝන් එකක් ගත්තම ඔක වෙනවා. කාමරේ ගිහිල්ලා ගත්තාම වෙනවා. නිින්ද ළඟ නෙවෙයි දැන් වෙන්නේ AC room එකේ එච්චරයි වෙනස. තේරුණා නේද? ඔයගොල්ලන්ට මනෝ සංජේතන ආහාර ප්‍රබල වුණා වුන් හිතෙන්නේ තේරුණා දැන් වෙනදී ඒවා කිසිම විදියක සංසාරයට ලාභ ප්‍රයෝජනවත් ඒවා නෙවෙයි. හානිමයි. ඒ කියන්නේ නවාහාරය ප්‍රබල කරගෙන අ දැන් කබලින්කාර ආහාරයෙන් නිරුද්ධ කරගත්තා කියලා කලක් නෑ. තේරුණා නේද? ඒ කියන්නේ ස්පර්ශ ආහාරයෙන් නිරුද්ධ කරගත්තා කලක් ස්පර්ශ ආහාරය ප්‍රබල කරගෙන නිරුද්ධ වුණත් කබලින්කාර ආහාරය කලක් නෑ. ඔව් මනෝ සංචේතන ආහාර ප්‍රබල කරගෙන කබලින්කාර ආහාර නිරුද්ධ වුණා කරන්නේ නැහැ හැබැයි කබලින්කාර ආහාර නිරුද්ධ වෙච්ච තැන අපිට සතුටක් ඔබ තමයි කියන්නේ මේ සංහාවේ තියෙන වැරද්ද නෑ ඔයගොල්ලන්ට බණහන එක සතුටක් වෙනකොට මොකද කියලා කියන්නේ දැන් නම් සතුටක් නෑ දැන් දැන් සතුටු නැති වගේ පේනවා. නමුත් වරහනකට සතුටු වෙන තැනක් තියෙනවා. ඈ නෑ සතුටුයි කියන එක එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මේ සතුට හඳුනා ගන්න කොහොමද මේක වෙන්නේ කියලා. අන්න ඒක වැදගත්. නැත්නම් රඟපෑමක් කියන්නේ මට කවුරු කිව්වට මම පිළිගන්නවා. <laughs> නෑ දැන් ඔයගොල්ලන්ට බනහනකොට ඔයගොල්ලෝ දන්නේ ඔයගොල්ලන්ට හොඳ රසවත් දෙයක් නෑ. ඔයගොල්ලෝ මනෝ සංචේතන ආහාර ප්‍රබල වෙනවා. ඒ ධර්මයේ. එතකොට උන් හිතන්නේ නැතුව. එහෙමනේ. එතකොට ලිඳ ළඟට විච් එක වෙනවා හොඳ දෙයකින්. කතන ඕපාදූපයෙන් මෙතන ධර්මයේ. දැන් වෙනසක් තේරෙනවනේ බණයි මේ වෙනස. දැන් බණ කියන්නේ ඒක යන මාර්ගයක් නෙවෙයි. ඒකත් ඔකද කියන්නේ. සංසාරේ ආහාර හතර නිරුද්ධ කරන ඒකායන මාර්ගයක් නෙමෙයි බණහනවා කියන්නේ. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවා එහෙනම් මනෝ සංචේතන ආහාර අපේ ජීවිතවල ප්‍රබල වෙනවා නිකන් භාවනාවකින් නෙමෙයි මේවා වෙන්නේ ප්‍රබල වුණොත් ඔයගොල්ලන්ට ඒ ප්‍රබල වෙච්ච මනෝ සංචේතන ආහාරයට නිරුද්ධ කර හැකි කබලංකාර ආහාර ස්පර්ශ ආහාර දෙකම නිරුද්ධ කරලා තනි මනෝ සංචේතන ආහාරයෙන් හිටියෙ. එහෙම ඉඳලා අපි සංසාරේ හදනවා වැඩි. වැඩියෙන්ම හදන්නේ ওই ප්‍රමිත. සංසාර. ප්‍රබල මනෝ සංචේතන ආහාරයක ඉන්නවා කබලිකාර ආහාරයත් එකින් නිරුද්ධයි ස්පර්ශ ආහාරයක් නිරුද්ධයි. තන කීයද? හැබැයි මනෝ සංචේතන ආහාරය තනි කර අකුසල මූලික වෙයි. කුසල මූලිකවත් තියෙනවා. මේ දෙපැත්තෙන් වෙන්නේ මනෝ සංචේතන ආහාරය ඒ කියන්නේ සංඥා චේතනා කුසල පාක්ෂිකෝ වෙන්නත් පුළුවන් අකුසල පාක්ෂිකෝ වෙන්නත් පුළුවන්. දැන් බනහලා උන් හිටිතෙන් නැතු වුණා නම් කුසල පාක්ෂික මනෝ සංචේතනා ආහාරය. දැන් අපි හිතමු හොඳ දඩයක් කාරේකට සතෙක් පස්සේ පන්නනකොට උන් හිටිතෙන් නැහැ දිව්වට. ඌ යන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. මොකද්ද? මනෝ සංචේතන ආහාරයේ ඊට වැඩිය ප්‍රබලයි. තේරුණාද? ස්පර්ශ ආහාරය ප්‍රබලයි. ඒක අකුසල මූලිකයි. තේරුණාද? දැන් ක්‍රිකට් පිස්සෙකුට අර පිටිනේ හිටියම් මොකද වෙන්නේ? මැච් එකක් තියෙනවා. උන් හිටපැන්නේ. තේරුණාද? ඒ කියන්නේ ස්පර්ශ ආහාරය ප්‍රබල වෙලා ඔව් මනෝ මේ කබලිකාර ආහාරය නිරුද්ධ වෙනවා ක්‍රිකට් පුස්තකෙට මේ විශ්ලේෂණය දෙන කිව්වා කියලා ඔයගොල්ලෝ තරහ වෙන්න එපා මේ පොදුවේ කියන්නේ නම් මම නිකන් කියන්නේ තේරෙන්නේ නැති කොට ක්‍රිකට් වලට ආසාය ඇති කරන අඳුර බැලලා කියලා කියන්නේ මේක කියන්නේ මේ කියන්නේ ඔව් ඒක ඒක ඒක දෙයක් නෑ. අපි එක එක පිස්සු තමයි අපි. දැන් අපි පිස්සු දැන් මේ සංසාරේ ඉන්නේ නෑනේ. දැන් බුදුහාමුදුරුවෝ මෙන්නන ඔක්කොම පිස්සු කියලානේ. තේරෙනවා නේද? වෙන පිස්සු නැතුව මිනිහෙක් නෑ මේ සංසාරේ. ඔක්කොම සබ්බේ උම්මත් කරා. කියලාම දෙනා හැම. දැන් පිස්සුවේ හද ඇරව ගන්න විදිහනේ මේ හොයන්නේ කොහොම හරි දැකලා. දැන් කොහොම හරි අපි හිතමු අර ක්‍රිකට් 20 එකට දැන් මැච් එකක් නැහැ. තේරෙනව නේද? බලන්න ටීවී එකෙත් නෑ මැච් එක. මිහින් පිච්චෙන එක බලන්න නෑ කෝල් එක්කවත් පාරේ බෝල ගහන්නේ. දැන් ඒ එහෙම නෝන ඔය පාරේ යනකොට ඒක දිහා බලලා ඉන්නවා. එච්චර පිස්සුව ගඳ වෙනවා යාට. තේරෙනව නේද? නෑ මම මහත් එහෙම නේද දුන්නේ. එතකොට ඒක ගැටුවා. මම මේ උදාහරණයකට ගත්තා. මම දන්නේ නැහැ මම ඉන්නවද නැද්ද. දැන් කොහොම හරි එයා කරන්නේ මොකද්ද අපි නෝ ඔන්න ගිහින් ගලක් උඩ හරි බෝක්කුවක් උඩ හරි වාඩි වෙනවා. වාඩි වුණාම මතක් වෙනවා ලෝක කුසලාට ගහපු විදිය. තේරුණා නේද? ඔව් නෑ ඉස්සර ගහපු එකක් කියන්නේ. තවද හරි ගහලා දිනලා හරි කර දිනලා හරි ඕක මතක් වෙනවා. දැන් එහාට මොකද වෙන්නේ? ඒ පාල මුඩ වෙලා ඉඳගෙන ඉන්නකොට. ඉන්නේ තර අනුන් හිතන්නේ නැති වෙනවා. පාරේ අර මිනිස්සු පේනවද දැනෙනවද ඇහෙනවද කපුරු ගෑ ගැහුවා ඇහෙනවා ගණන් ගන්නවද ශබ්ද ඇහෙයි කනට මට ඇහෙන්නේ ඒ සාරේ මේ උදාහරණයට අනුව බලන්න අනෙක් ඔක්කොම කිව්සන්නා ওই ටික වෙනවා ඒකයි මම කියන්නේ එක 20ට විතර විතරක් නෙවෙයි තියෙන 20ට අනුව මේකමයි වෙන්නේ අපිට මොකද්ද තියෙන 20 ඒකට අනුගතව මේ ටික වෙනවා අපිට තේරුණා නේද දැන් මනෝසංජේතන ආහාරය ප්‍රබල වෙලා සමහර විට අපිට කබලින්කාර ආහාරයක් නිරුද්ධ කරගත්තකි ස්පර්ශ ආහාරයක් සම්පූර්ණ නිරුද්ධ වෙනවා. එතකොට හන්තාරය හදන්නේ ප්‍රබල වූ මනෝසංජේතන ආහාරය විඥාන ආහාරය. තේරෙන්නේ? දැන් ඕක සංසාරේ හදන ක්‍රමය කියලා බුදුහාමුදුරු කියනවා. ඒ දෙක. ඊළඟට තියෙන ප්‍රශ්නේ දැන් එහෙම වෙලා ඒ කුසල පාක්ෂිකෝ නෙවෙයි අකුසල පාක්ෂිකෝ සංසාරේ හදනවා ඕකම ඔයගොල්ලෝ හැමදාම. ඒක දැන් හරිම දේසි. දැන් කෙනෙකුට දැන් මේ උපාස කම්මල හැමනම් ඒක බොහොම සරලව ඒ අකුසල පාක්ෂිකෝ මනෝ සංචේතන ආහාරෝලි උමුහිටි තැන් නැති කරලා ස්පර්ශ ආහාර නිරුද්ධ කර හැකි වේ. උපාස කම්මලාදී. දැන් මෙහි එහෙම නැති වුණාට ජපානයේ හිම ඉන්න කෙනෙක් ගිය එක වචනය වයස ඇහුවම ඇති. වයස කීයද කියලා ඇහුවොත් ජපානයේ ඉන්න කෙනෙක්ගේ ගැහණු කෙනෙක්ගේ එයාට උන් හිත දැනුත් නැතුව යනවා ස්පර්ශාහාර නැතුව ගිහිල්ලා අවසානයේ මානව හිතන් නඩුවකුත් දානවා දවස් ගානක් අඬනවා. එතනවනේ මොකද මේ වෙන්නේ? අකුසල පාක්ෂිකව මනෝ සංචේතන ආහාර ප්‍රබල වෙනවා. ඔයගොල්ලන්ටත් ඒ ජපන් කෙනෙකුට උනේ ටික වෙන ඉවෑම වෙනවා. දැනුත් වෙනවා. තේරුණානේ? මේකට කියන්නේ ශෝකය කියලා. ඔන්න ශෝකය කියනවා ප්‍රබල ලෙස වර්ධනය වුණ මනෝ සංචේතන ආහාරයක් අකුසල මූලිකයි. දැන් බලන්න ඔයගොල්ලෝගේ ජීවිතේ මම කියන කතාව ඇත්තද මෑත ළඟදීම මතක තියෙන ශෝකම වෙච්ච දවස බලන්න මතක් කරගන්න. මොකද වෙන්නේ දැඩි ශෝකයෙන් ඉන්නකොට. ඉන්න තැන දෙනවා අන්හිද්දන් තියෙද? නෑ. ස්පර්ශාහාර කියන ඒවා ස්පර්ශයක් තියෙද මම ඉන්න කතා කරාට ඇහෙනවද? ඇහෙනවා. ගණන් ගන්නවද? ආ බඩ වින්නට කනවද? ඇඳන් උඩ නිදාගෙන පුටු උඩ කිරා වැටි වැටි ඉන්න ඉන්නේ කොහෙද කියලා. එහෙමනම් ඒක හොකේ කියන්නේ ප්‍රබල වූ මනෝ සංජේතන ආහාරය ඕකට පුළුවන් නිරුද්ධ කරන්න කබලින් කාර ආහාරය ස්පර්ශ ආහාරය දුක. අපේ ජීවිතවල වැඩියෙන්ම නිදිලා තියෙන ওই ආහාර තමයි. ඕක දරුණුම අකුසල පාක්ෂික ආහාරය. අන්න දැන් අර ඉස්සෙල්ලා ඇහුවානේ වෙන්න පුළුවන් දෙයක් මම කියනවා. නිින්ද ගියොත් මම මොකක්ද වෙනවා කියලා ඇහුවේ. තේරුණා නේද? නිින්ද ගිහිල්ලා නිින්දේදී මරණය මොකද වෙන්නේ? නිවන් දකින්නවද කියලා මම ඇහුවේ. නිින්දේදී මැරෙන්නේ නැහැ ධර්මානුකූලව. සෝත වේලාවේදී මරණෝන සතර පායේමයි. එහෙනම් ධර්මානුකූලව ඇත්ත. තේරුණා නේද? ඒක නම් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ඇත්තක්. අරක ගණගන්න බෑ. මොකද වෙන්නේ? මේක වෙන්න පුළුවන්. ශෝකයෙන් ඉන්න වෙලාවට මැරුණා. සතරක්. එනින ශෝක කිරීම බොරු වැඩක් කියලා දැනගන්න. මේ මනෝ සංචේතන ආහාර ප්‍රබල වීම. පරිදේවේ කියන්නේ ඒකෙම තව ප්‍රබල වීම. හඳනවා කියන්නේ. තේරුණානේ? ඈ දේශය කියන්නේ ඒක අනිත් පැත්ත ආය ඒත් එහෙම තමයි වෛරය දැන් මෙන්න මෙහෙම මනෝ සංචේතන ආහාර ප්‍රබල වෙලා කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්න පුළුවන් ස්පර්ශ ආහාර නිරුද්ධ වෙන්න පුළුවන් ඒකෙන් වැඩක් නෑ ඒක ඒක තමයි දැන් ඔයගොල්ලෝ කියන්නේ දැන් ආයෙ බෑන්න කියන්නේ දැන් ඔය දේවල් වල දකින්න හම්බෙන දේවල් තියෙන දැන් ඔය මේවා දකින්නව නෙමෙයි ඇත්තටම දැන් මේක වෙන්නේ දැන් ඔය නැන්දම්මලන් තමයි වැඩි වෙන්නේ නැන්දම්මලන්ගේ වයස ඒගොල්ලෝ ඉක්මනින් මැරෙනවනේ ලේලිලා මැරෙන්නේ කොහොමද නෑ පහෝලා කියන්නේ වයස අඩුයි තේරුණා නේද නෑ නැන්දම්මලාට දැන් වමුණු කියන කතාවක තියෙන්නේ නැන්දම්මයි ලේලි සදා වෛරයි. ඒකේ වමුණන්ගේ මතය හම්බුනේ. මේකේ ඇත්තක් නැතුවම නෙමෙයි. මේකේ මොකක් හරි දෙයක් තියෙනවා පොඩි පොඩි දෙයක් බලන්න. තේරුණානේ? නෑ ඔක ඕන්න ඕතන තමයි මේ ඔක හේයියගේ නැන්දම්මගේ තියෙන gati මොකද්ද කියලා ඔය ආහාර වලින් හේයිය. දැන් මේනි පේන්න බෑ තමයි නැන්දම්ම. මේ පේන්න බැරි මනෝ සංචේතන රූපය. මේ කියල්ලින් අපේ පවුල කෑවා. මොකද කියලා කියනවා. පිටට කියන්න බෑනේ. පිටට පිට තියෙන්නේ මොකද්ද? කබලින් කාආහාර එක්ක ගනුදෙනු කරන්නේ වාචා කම්මන්ත ආදී. අනේ අපේ දේලි හරි හොඳ දුව. ඒ අල්ලපු ගෙදෙට්ට කියන්නේ. හිතේ තියෙන්නේ මොකද්ද? ඔව් පවුල කෑවා. එහෙම නේද? අර ආහාර එළියට එන්න දෙන්නේ නැහැ. ඔව් දැන් ඒක එළියට එන්න දෙන්නේ නැහැ. අර කබලින්කාර ආහාරය ප්‍රකට කරගන්න. පාටියෙදිත් එහෙමයි මලගෙදෙදිත් එහෙමයි. නමුත් අරක එහෙමම තියෙනවා. තේරුණාද? දැන් දැන් නම් මට වෙන හානි මේ කියන්නේ. ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක්. මම නොකර හිටියාම ඒක ඔය හානි ආදී. නෑ. ඊට පස්සේ දැන් නැන්දම වයස වැඩි ඉන්නේ මරනවා කියනකොට ඔයගොල්ලෝ දැනුවත් වූ නැදනුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ආහාර හතෙන් දෙකක් නිකන් විරුද්ධ. ඕක තමයි තියෙන භයානකම. ඔය නටන නැතුන් ඉවරට ඒක. ඔය රංගපෑම ඔක්කොම ඉවරයි. එහෙම නේද? ඕ මේක හොඳටම මතක මේක තමයි ගැඹුරු ධර්මය. දැන් ඔයගොල්ලෝ නටන්න නැතුන් ටික කවුරු නැතුවත් මැරෙන්න ගියාම ඉවරයි. මැරෙන්න ගියාම ඔයගොල්ලන්ට නවත්තන්න බෑ. තණ්හාව නවත්තන්නත් බෑ. මේ ටික ඔක්කොම අමුණලා දින තියෙන තණ්හාවනේ. තණ්හාවට බෑ මේ ගන්න. පබලිකාර ආහාර නිරුද්ධ වෙනවා මන්න ආහන්න මොකද? ස්පර්ශ ආහාරයෙන් නිරුද්ධ වෙනවා. ඒක වෙන්නේ මොකක්ද? ආ දැන් බලන්න අර නැන්දම් මට වෙන සංකීර්ණ. දැන් මෙච්චර වෙලා එළියට එන්න දෙන්නේ නැතුව ස්පර්ශ ආහාරයෙන් නැවැත්තුවා මේක. يعني ඒක හොඳයි කියලා බොරු කියලා තව කාට හරි කෝල් කරලා මග ඇරගත්තා. අර මානසින් එන එක ආහාර වෙන්න දෙන්න. දැන් මොනවා හරි කරලා දැනලා නවත්ත ගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් අර දෙක නෑ ඉතුරු වෙච්ච එක කියන්නේ මනෝ සංචේතන ආහාර වැඩි කල පුරුදු කරපේ වෙනවා අම්මයි මන්නාසන්න මොහොතේ එනවනේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ආරගීට හොඳ වැඩක් නම් කරන්න ඕනේ කියලා තමයි ඒ හොඳ වැඩේ කරමු ආයෙත්. ඔව් මොකේ වන්ද? හොඳ වැඩේ කරමු. තේරුණා නේද? දැන් ඕක තමයි නිකන් මරුණාම වෙනදී. ඔයගොල්ලෝ කියන තුන් යකන්නේ මේ ස්පර්ශ ආහාරයයි මනෝ මේ මේ කබලින් කාආහාරය මත විතරයි. දැන් ඕන පව් ගමක් කරන මිනිහෙකුට මිනිහ මරණත් හොඳට ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ. හොරාම් කරලා ජීව හොඳින් ජීවත් වෙන්නේ කවුද හොරාම් කරන්නේ? ලංකාවේ වැඩිම පන්සල් හදන්නේ කවුද? ඈ? හොරුන්නේ බේබද්දෝයි මේ මේ මෙවුවා මොනවද? ඔව් කුඩු විකුණන්නේ වෝ බාරකාරය. බාරකාරයට ඔතාව වැඩිම මේ ගේන්ස් වාර්තාව තියෙන තියෙන පන්සල් අද. මොකද එහෙම කරන්නේ? හැබැයි මොකද වෙන්නේ කියලා දවස් ගන්න හිතනවා. දැන් පොල් කොහොමද දාගන්නලා පන්සලේ හිටියත් තට්ටු ගණන් පන්සල් හැදුවා ඔව් ඒක ඔක්කොම ස්පර්ශ ආහාර වලට හරව ගන්න මේ තියෙන ෆොටෝ බල බලා ඇඩ්ඩෝලින් අහගෙන ටීවී එකේ බලලා මේ අපේ නම කියනවා කියලා හතුරු වෙලා අරක අමතක කරනවා. මොකද මේ අමතක කරන්නේ? අර මනෝ සංචේතනාවෙන් නැගීගෙන එන ආහාරය. අපසල මූලික වෙන නැගීගෙන එන එක තේරෙනවා නේද? නමුත් මරණාසන්න මොකදද මොකද? පස්සේ අර දෙක නැතු වෙනවා. නැතුනම වෙන්නේ මොකද්ද? අන්න එදාට වෙන්න එන්නේ ඒකයි මේ ධර්මයේ ශාස්ත්‍රවරු කියන්නේ හොඳින් ජීවත් වෙන්න ඔය හැම ශාස්ත්‍රවරයම දන්නවා මේ සම්පූර්ණ. බුදුහාමුදුරුවෝ විතරක් වෙන්න දෙයක් නෙමෙයි. තේරුණාද? කර්මයේ කර්ම බලයේ අදහන සියලුම ආගම් වල ශාස්ත්‍රවරු මේක දන්නවාම. මේ සංසිද්ධිය මිනිස්යාට වෙනවා. මරණාසන්න මොහොතේදී මෙන්න මේ වගේ මනස් අගාධයකට යනවා. ඒ අගාධයේ හොඳ හෝ නරක දිවියන්නේ අතීතයේ සිදු කරපු දේ අනුවයි. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔය විදිහට ඔය විභාගාතයේ විහිං එක එක ආහාරය ප්‍රබල කරගෙන අනික් වෙන කුද්ද කරා කියලා සංසාර විමුක්තියක් නැහැ. තේරුණා නේද? දැන් ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාරය කුසල මූලිකව ප්‍රබල කරා කියලා සංසාර විමුක්තියක් නැහැ. දැන් ඔයගොල්ලෝ තෝන්න පින්කම් කරනවා දැන් ඔයගොල්ලන්ට බලන්නකො දැන් මේ පන්සලේම හොඳට මාර්ගය මාර්ගන පෙරහරක් යනවා. තාලෙට සාදු කියාගෙන යනකොට මොකද යන පාරක් දැනෙනවද? ඉන්න තරම් දැනෙනවද? උන් හිටියන් නැද්ද කියනවා. ඈ? කියන්නේ නැති වෙනවා. උන් හිටියන් නැති වෙනවා. තේරෙනවද නේද? මොකද ඒ අපේ ශ්‍රද්ධාව එච්චර ප්‍රබල හින්දා ශ්‍රද්ධා මනෝ සංචේතනා ආහාරය පොඩි. දැන් මේ මේක මෙහෙදි කියන්නකෝ ඉතින් යන්තමින් මෙහෙදි මන්තලක් දකින්න නැති හින්දා. ගෞරවයක් ඔයගොල්ලන්ට වැඩි වෙනවා. දැන් කුංචි තැනක වුණා පොඩි දෙයක් කරනකොට මේක දැන් ලංකාවට යනවා. ඡන්ද කාලයක් යනවා. තේරුණාද? Taman කැමති පක්ෂයක් තියෙනවා. ඒකේ පෙළපාලි යනකොට අනිත් එක්කෙනාට බංග වේවා කියනකොට උන් හිත දැන් තියෙද නැද්ද? ඒක නැතිලා. තේරුණානේ? දැන් මෙහෙදි සමහර වෙලාවට මෙහෙ නැති ඇති. ලංකාවේදී නම් අර අර පාරක් ගානේ ඓතිහාසිකම් ඉල්ලනකොට අර නර්ස් නැහැ අපේ අයිති අපිට දියව කියලා ගෑ ගහනකොට මොකද වෙන්නේ? උන් හිටියන්නේ නැහැ. සමනිකාන ආහාර නිරුද්ධ වෙලා ස්පර්ශ ආහාර නිරුද්ධ වෙලා ප්‍රබල වෙච්ච මනෝ සංචේතන. මේවෙන් සංසාර විමුක්තියක් නෑ. ඔව් ඒ වගේ දෙයකට තියෙන්නේ. ඒ වුණා කියලා ඒක දැනගෙන සාර්ථක කරගන්නවා නිසා මේ මොහොතේ ඒක ඔව් ඒකෙදි දැන් නම් අර එතන වෙන්නේ ස්පර්ශ ආහාරයෙන් ගන්නවා කියන්නේ. කන ආහාරයේ දැන් හොඳ දෙයක් නම් රස දැනෙනවානේ. ඒ රසයට කැමති බව අහක් කරන්න ස්පර්ශ ආහාර කියලා ගිහි වෙන එක නවත්තන්න. ඒක විතර දෙකම අනුනිගතයක් තියෙනවා. කලින්කාර ආහාරයයි ස්පර්ශ ආහාරය කියලා මනෝ සංචේතන ප්‍රබල කරගන්න. ප්‍රබල වුණොත් මෙහෙම වෙනවා. හැබැයි මනෝ සංචේතන ආහාරයේ ප්‍රබල මේ මේක මෙහෙමත් වෙන ස්පර්ශ ආහාරයේ ප්‍රබල වුණොත් මනෝ සංචේතන ආහාර නැති වෙනවා. දැන් ඒකයි ඔයගොල්ලෝ කරන්නේ නැහැ. දුකෙන් ඉන්නවා වෙලෙන්නා. ඉන්න බෑ. කම්මැලි. යනවා පාපේ. ඔව් වාක්‍යයේ කියන දර්ශන ටික දැක්කම ඒක ප්‍රබල වෙනවා අර ඔව් දුක හිතේ තිබිච්ච දුක නැති වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේක මේ මේ ආහාර තුනේ ඕන එකක් ප්‍රබල කරගෙන ඔයගොල්ලන්ට බේරෙන්න පුළුවන්. ඒක තමයි ජීවත් වෙනවා කියන කියා. මාරු කරනවා මේකේ හානිය නේද. හැබැයි එකක් ප්‍රබල වුණොත් හානි වෙනවා. එහෙම වෙලා දැන් කොහොම වුණත් අවසානයේ වෙන්නේ මරණහාන වුණාම ස්වභාවිකව දෙකක් නිරුද්ධ වෙනවා. තනි බලය යනවා මනෝ සංචේතන ආහාරය. විඥාන ආහාරය මේව ප්‍රබල වෙන්නේ නැහැ. ඒක අරූපාවචර මට්ටමින් ප්‍රබල වෙන්නේ. එතකන් විඥාන ආහාර තියෙනවා තනියෙන් අයිතියට යන්නේ. දෝෂණය වෙන්නේ විඥානේ. ඔව් විඥාන ආහාරය තියෙනවා අනිත් ඕනම ආහාරයක් ලැබෙන හැටි විඥාන ආහාරය උදව් වෙනවා. හරියන්නේ ඔව් කබලිකාර ආහාරය වේලාවේ විඥාන ආහාරය උදව් වෙනවා. ස්පර්ශ ආහාරයටත් උදව් වෙනවා. මනෝ සංජේතන ආහාරයටත් උදව් වෙනවා. තේරුණානේ? දැන් ඔන්නෝම එකක් තමයි අපි ජීවනවා කියලා බුදුහාමුදුරු කියන්නේ. ඔය ආහාර හතර සමන් වෙච්ච හැටිය එතන සංසාරයක් හදනවා. සංයතකය කියලා කියන්නේ මනෝ විඥාන ආහාරය විතරක් තියෙනවා. හ්ම්. දැන් අන්න එතනින් දැන් ටික ටික වෙයි යකි. දැන් බුදුහාඳුරෝ පෙන්වන්නේ අර කුසල මූලිකව හෝ අකුසල මූලිකව මනෝ සංචේතන ආහාරය ප්‍රබල වීම තමයි පින් හා පව් කියන්නේ. දැන් ඔයගොල්ලෝ පින් කියලා කරන තරමක් තියෙද්දි අද දවසේ ආමිෂේ ගොඩක් කරේ. ආමිෂ පින්කම් කඩාගෙන ඉඳලා අපි යයි. ඔව් ඒ මොනවද මේ කියන්නේ? කුසල මූලිකව මනෝ සංචේතන ආහාර හදනවා අර ටික අභිභව යන්නේ. ඕ ඉතින් සංසාරේ හදනවා හොඳ සංසාරය. පව් කියන්නේ මොනවද එන්න? අකුසල මූලිකව හදාගන්නේ මනෝ සංචේතන ආහාර. සංසාර විමුක්තිය කියන්නේ මොකක්ද? නෑ නෑ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. ඔතනට තමයි යන්න එපා. ඕක දෙකේම අනිත්‍ය දකින්න එක නෙමෙයි ආහාර හතරම නිරුද්ධ කරනවා. නිරුද්ධ නිරුද්ධ නැති කරන්නේ කොහොමද නිරුද්ධ කරන්නේ? නිරුද්ධ වෙන එක තමයි දෙවියා දුන්නේ. සම්මෝවපස්ස කරන කුසල සුඛාම්පදා සතිපට්ඨාන. වෙන ක්‍රම නැහැ. ඒ කායන ක්‍රමය උකමයි. වෙන ක්‍රමයක් තියෙද්දී ඒක ආහාරයක් වෙනවා. ඒගොල්ලෝ හදලා තියෙනවා නම් යම් කිසි ක්‍රමයකින් මේක වෙනවා කියලා ඒක තවත් ආකාරයක්. ඒ හැබැයි ඔයගොල්ලෝ හදාගත්ත එක මේ අරකට ගැලපෙනවා නම් ඒක අනුමයි. වර්තමානයේ තියෙන පරිසරය යමක් කරගෙන අඳින තුලින් සමනක්ම එක වෙනවද නැත්නම් ඒක මානසිකාරයක් කරනත් කොහොමද? නෑ හැඳිනීම මම දැක්කා වෙනවා නම් ස්පර්ශ වල ආහාරයක් වෙනවා. මට ඇහුණා නම් ස්පර්ශය ආහාරයක් වෙලා ඉවරයි. එහි කීක. ආ හරි මම දැන් යලහා දෘෂ්ට වෙනවා කියන තැනදී යම් යම් කිසි වර්තමානයේ ඉන්නකොට මම නොවේ දැක්ක පමණින්ම ආනුරුද්ධ වෙනවද? නෑ දැන් මම නොවේ දැක්ක පමණින් නෙමෙයි. මම නෙමෙයි දැක්ක පමණින් දැක්කේක විතරක් තියෙනවා මම නැත්නම් ස්පර්ශ ආහාරය නිරුද්ධ වෙනවා. මනෝහං චේතන ආහාර තියෙන්න පුළුවන්. විඥාන ආහාර කොහෙත්ම තියෙනවා. මේ හතරම නිරුද්ධ වෙන්න ඕනේ. ඔක තමයි ඉගෙන ගන්න බැරි දේ. ඒ කියන්නේ ආහාර දෙක මනෝ සංචේතන ආහාරයි විඥාන ආහාරයි ඔයගොල්ලෝ සාකච්ඡා කරලා ඉගෙන ගන්නවට වැඩිය ලේසියි. අන්න ප්‍රායෝගිකව යන්නේ. නැත්නම් ඔයගොල්ලෝ හදන්නේ ඔයගොල්ලන්ට ඕන විඥාන ආහාරය සම සංජේතන ආහාර හදාදා ඉන්නේ. කොහොමද මාර්ගයක් මාර්ගඵල නිවන කොහොම අත්දැකීම? ඔව් දැන් අත්දැකීම් හරහා වෙන එක මේ ආහාර නිරුද්ධ වුණාම තමයි ඔය ටික ඔක්කොම වෙන්නේ. නිරුද්ධ වෙච්ච මොහොතවල් අනුව තමයි ඒක පවතින කාල අනුව තමයි කියන්නේ. මාර්ගඵල කියන්නේ. ආහාරන දැන් අර ස්පර්ශාහාර මනෝසංකේතනාහාර ප්‍රබල වෙන කෙනෙකුට දැන් අර වැද්ද හුවා පස්සේ යනකොට ස්පර්ශාහාර ප්‍රබල නමුත් මේ එකට එක කබලින්කාර ආහාර ස්පර්ශාහාර මනෝසංකේතනාහාර එකට එකක් එකක් උපකාර කරමින්ද ප්‍රබල වෙන්නේ අර ස්පර්ශ නැත්නම් වෙන වෙනම පවතිනවා. ඒක වෙන වෙනම පස්සේ නෙමෙයි මේක නිද විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් සංකීර්ණ වෙලා එන්න පුළුවන්. කොහොම හරි ඕයන් ජයගත්තේ කොහොමද ස්පර්ශ ආහාරයක් ප්‍රබල වුණත් එයා ගල් වැහුණා වගේ පේන එකක් නෑ ඒක බලයි. අනිත් දේවල් අමතක වෙනවා. නමුත් ඒකට අර කබලින්කාර ආහාරයේ උදව් ඇතිවද අරක ප්‍රබල වෙලා තියෙන්නේ නැති වෙන්නේ දැන් එහෙම වෙන්නේ ඒක කබලිකාර ආහාර නැත්නම් ශරීරයක් නැහැ නේද නෑ ශරීරයක් නැතුව ওই ටික වෙන්නේ නැහැනේ අපිට මෙතන ඔව් සියලු දේ වෙන්න එහෙමනේ මැච් එකක් බලන්න යන්න පුළුවන්ද ශරීරයක් නැතුව හැමදේම මේකට එකට කර සම්බන්ධයි නමුත් බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ සංසාරය හදන විදිහනේ මෙන්න මෙහෙම හදනවා දැනුත් හදනවා. නිින්ද ගියාම නෑ. මේවා නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න ක්‍රමය ඕනනම් කරන්න එපා නම් හිතන්න. ඔබ තමයි බුදුහාමුදුරන් කියන්නේ. සම්මි එකවරකට එකබගින් ප්‍රබල වෙනවා කියන උන්වහන්සේ කියන්නේ. නෑ එහෙම එහෙම හදන්න එපා. මේ වරකට එකබගින් කියන්නේ මොකක්ද? මාත්‍රා. වෛද්‍යවරු කරක වැඩේ. මම කිව්වේ මෙහෙම එක මොනවා හරි එකක් ප්‍රබල වුණොත් මේ ප්‍රඥාවක් කියන්නේ. එහෙම වෙච්ච බලන්න. දැන් සමාජ ජීවිතේම හොයන්න ආයෙ අලුතෙන් කොහේවත් පොතක එකක් හොයන්න. ඉතින් මහත්යාව හොයන්න මහත්යාව පිටුපස්ස ජීවිතය. අනාගතික ජීවිතේ නෑ. මේ තේරුණානේ. මොකද උනේ කියලා බලන්න ওই සංසිද්ධියට අනුව. තමන්ගේ මනෝසංජාතන ආහාර ප්‍රබල වෙලා කරපු විකාර ටික බලන්න. තේරුණා නේද? ස්පර්ශ ආහාර ප්‍රබල වෙලා කරපු විකාර ටික බලන්න. කොහොම කොහොම තමන්ගේ ඉගෙන ඔබ පොතකින් ඉගෙන ගන්න යන්න එපා. පොතේ තියෙන බොරු. සත්‍යයේ තියෙන තමයි. ඒ පොතේ තියෙන ඒවා කොහොමද පිළිගන්නේ? ඊටවැඩි සත්‍යයක් නෑ වෙච්ච අත්දැකීම. මොකක්ද කියන්නේ මේ අත්දැකීම ළඟට දෙයක් නොකමෙන්නත් පොතකින් ලියලා බෑගීම නේ ඒක කිව්වා කියලා එයා කොහොමද දැනගන්නේ පොත කියවුවා කියලා මොකද්ද වෙන්නේ තම මනෝ සංජේතන ආහාර කෝලියක් හදන්නේ <laughs> ඔන්නේ එහෙම නෙවෙයිද වෙන්නේ මම දකින්න නෑ අරව කියවුවා ඇහුවා දැන් ඔයගොල්ලෝ දැන් මොකද්ද ඒ කරන්නේ කියන්නකො බන අහනවා පොත කියවුවත් වෙන්නේ ඕකනේ මොකද්ද ඒ දැන් කරන්නේ මනෝ සංජේතන ආහාර වලින් ගන්නවා හැබැයි හොඳ හොඳ පැත්තක් තියෙනවා එච්චරයි වරදී මේ ආහාර හතරම නිරුද්ධ වෙනවා හතරම එකට තමයි නිරුද්ධ නිරුද්ධ වෙන්නේ සාරණාද මුලින්ම නිරුද්ධ වෙන්නේ කබලින්කාර ආහාර මේ පිළිවෙලට යන්නේ ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ කබලින්කාර ආහාර නිරුද්ධ කරගන්න මුලින් දෙවනුව ස්පර්ශ ආහාර නිරුද්ධ වෙයි තුන් වෙනුව මනෝ සංචේතන ආහාර හතර වෙනුව අපි රහතන් වහන්සේලාගේ අත්දැකීම සමහර ඒ තායිලන්තයේ ගෝවකට ස්වාමීන් වහන්සේ ඒ පොත ලස්සට කියන අන්තිමට මේ විඥානය විඥානේ වෙන් කරලා හඳුනගන්න දැන් උන්වහන්සේ අත්දැකපු විදිය. ඔව් ඒවා ඒවා කිව්වම අපි අපිට ඇමරිකාන ආහාර නුත් දෙනවනේ. ඒක නියවනවල වෙන්නේ ඔච්චරයි. විඥාන ආහාරයම මනෝහාරයතන ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ. ඔය කිව්වා. ඒ කියන්නේ ඔච්චරකට කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒ කියවනකොට ඒ කියන්නේ අමරිකාරාරණ නෝඩ් දෙනවනේ. ඔව් හරියට මම කිව්වේ ඔව් අපිට වෙන්නේ ඕක. ඒක අහලා ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ කියපු එක අනුගමනය අර ටිකක් ඕනේ මේක කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කුසල පාක්ෂිකෝ අකුසල පාක්ෂිකෝ මනෝ සංචේතන ආහාරයක් හෝ මේ කියන්නේ ස්පර්ශ ආහාරයක් ප්‍රබල කරගත්තොත් එතන ඒ ප්‍රබල වෙන්නේ නීවරණ හරහා. තේරුණාද? බුදුහාමුදුරුවෝ දෙන ක්‍රමය ලෝකේ එතකොටත් හොයාගෙන තිබුණා. විද්ධිමත් මනෝ සංචේතන ආහාරයක් ප්‍රබල කරගත්තොත් ඔව් විද්ධිමත් මනෝ සංචේතන ආහාරයක් ප්‍රබල කරගත්තොත් ස්පර්ශ ආහාරයයි කබලිකාර ආහාරයයි නිරුද්ධ කර හැකි සෑහන කාලයකට ඒ විදිම මනෝ සංකේතන ආහාරයට කියන නමක් තමයි සමත භාවනාව. තේරුණානේ? නෑ ඔයගොල්ලෝ කරන මෛත්‍රිය විදිමත් මනෝ සංකේතන ආහාරය හරියට කරනවා. හැබැයි විදිමත්ම කරන්න ඕනේ. ඒක එක්කලාට ඕන විදිහට කරාගෙන හරියට. එතකොට අසුභ භාවනාව කියන්නේ විදිමත් මනෝ සංකේතන ආහාරය. ඒකයි සමත භාවනාව කියන්නේ. හැම වෙලෙම සමත භාවනාව කියන්නේ මනෝ සංකේතන ආහාරයක්. තේරුණානේ? ඒකේ වාසිය මොකද්ද? නීවරණත් යටපත් වෙනවා. ඕන වෙලාවට කබලින්කාර ආහාරය නිරුද්ධ කරගත්තදී ස්පර්ශ ආහාරය නිරුද්ධ කරගන්නවා. දැන් විපස්සනා භාවනා කියන්නේ අර මනෝ සංචේතන ආහාරය නිරුද්ධ කර හැකි විඥාන ආහාරය නිරුද්ධ කරගන්න පුළුවන් එකම ක්‍රමය. විපස්සනා. දැන් හරි. දැන් ඔය ඉතින් බලන්න සමතෙන් දෙකයි විපස්සනා සමතෙන් පුළුවන් වෙන්නේ මුල් දෙක හක් කරෑවි. තේරුණා නේද? ඒක කුස අකුසලෙනුත් පුළුවන්. ඒක හින්දා නෑ පව් කරන්න සතුටෙන් පව් කරන්නේ. ඔයගොල්ලෝ පින් කරන්න සතුටෙන් නෑ. ඔය වගේම කල්පත් තියෙනවා සතුට මරන්න. මොකද වෙන්නේ? සතුට මරලා සමලිකාරහන නිරුද්ධ වෙනකොට මොකද සතුට? එහෙනම් සතුට කොහෙද තියෙන්නේ කියලා බලන්න. සතුට එන්නේ මේ ආහාර ටිකේ අනුව. කය නැති තැන සතුට. පවෙන්ද පිනෙන්ද ගැටලුවක් නෑ. ඒක නේද ඔය ඇත්තද කියන බලන්න. උගල් ගන්න. බලන්න ඕනේ පොතකින් නෙමෙයි. සූත්‍රයක් ගලපලා නෙමෙයි. සමාධි දුන්නා. ඔව් සමාධියෙන් බලන්න ඔය දේ ඇත්ත. සතුට තියෙන්නේ ඔය එකකටයි. නිර්ාමිත සතුට තියෙනවා ඔහොම නැතුව. ඒ කියන්නේ විධිමත් ස්පර්ශ මේ මනෝ සංචේතන ආහාරයේ නීවරණයට පත්තරොත් සතුටක් තියෙනවා. ඒක නිර්ාමිත. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ මේ නිර්ාමිත සතුට තවත් සතුට වෙනස් කරනවා. වර්තමානයේට වෙනහලා හතිපත්තානේදී ඉතිරි ආහාරයන් නිරුද්ධ කරනවා. විඥාන ආහාරයයි මනෝ සංචේතන ආහාරයයි දෙකම නිරුද්ධ වෙනවා. ඒක තමයි ප්‍රබලම නිරාමිෂ සපති. ඔක නිවන. දැන් නිවනට යන ක්‍රමයයි අර කියන්නේ. සම්බවපස්සා කරන කුසල සුඛ සම්පදා සචිත්ත පරිවර්තන ඔය කොච්චර ක්‍රම කිව්වා. ඔයගොල්ලෝ නිවන් දකින්නේ මොකද? මට මේ සලකලා අපිට ඕනේ නිවන් දකින්න වටමේස සාකච්ඡාවේ හෝ තාලෙට සාදු කියලා. ඔය දෙකම මොකක්ද කියලා හොයන්න. තාලෙට සාදු කිව්වා ලැබෙන නිවන. තේරුණා නේද? වටමේස සාකච්ඡාවෙන් ලැබෙන නිවකුත් නෑ. ඒ මොකද්ද මේ කියන්නේ? මනෝ සංචේතන දෙකම හොඳ හොඳ මනෝ සංචේතන ආහාර දෙක. නිවන කියන්නේ මුළු ආහාර හතරම නිරුද්ධ වෙච්ච තැන. ඒක ඔයක දෙක. හොඳ සංසාරය හා නිවන කියන දෙක. ඒකයි අර මම කිව්වේ ඒකායන මාර්ගයක් කියලා විකල්පයක්. විකල්පේ ඒකායන මාර්ගය කියලා කරන්න එපා. විකල්පේ විකල්පේ. විකල්පේ නැති කරගන්නත් එපා. ওই කරන විකල්පේ තියෙන්නත් ඕනේ. ඒකායන මාර්ගේ පුහුණු වෙන්නත් ඕනේ. ඒකාන්‍ය මානෙක යනවද නැද්ද කියලා දැනගන්න තියෙන්නේ මේ ආහාර හතර නිරුද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔය කියන ලක්ෂණ තියෙද නැද්ද කියලා බලන්න. කමලිකාර ආහාර නිරුද්ධ වෙනකොට තියෙන විශේෂත්වය තමයි ශරීරයක් නැති වෙනවනේ මේ ශරීර අයිතිකාරයෙන් නැති වෙනවා. මගේ ශරීරයක් නෙමෙයි. භාවනාවේ වෙලා තියද නැද්ද? වෙලා ඕන තරම් වෙනවා. ඒක වටින දෙයක්. ඔන්න ඒක ආහාරයෙන් නිරුද්ධයි. එයා බහුලීගත කරගන්න ඕනේ තත්ත්වෙ වැඩි වෙනවා. හරිනම් ඒ වගේ තත්ත්වයක ඔයගොල්ලෝ බුදුහාමුදුරන්ගේ නිවනෙන් හතරෙන් එකක් දැකලා. ඇයි? ආහාර හතරක් නිරුද්ධ වුණාම නිවන. දැන් හතරෙන් එකක් නිරුද්ධ කරගමු. හතරෙන් එකක් නිවන් දැකලා තියෙන්නේ. හතරෙන් එකක් නිවන. දැන් තව ටිකක් මේ භාවනාව කරනවා කියන්නේ. ශබ්ද ඇහෙනවා ඇහෙන කෙනෙක් නෑ. තේරුණාද? මොනවා හරි හිතට එන අරමුණු ඔය හැල්දී යනවා ප්‍රතිචාරණය ඒ කියන්නේ මොකද්ද භාවනා අරමුණේ ඉන්න සක්මන් කරනකොට බලන්න සක්මනේ ඉන්න පුළුවන් ඇහෙනවා මට ඇහෙනවා නෙවෙයි ඒක කාට ඇහෙනවද දන්නේ මට නම් මම මොනවා හරි කරන්නද ප්‍රතිචාර දක්වන්නද තේරුණානේ කොහොම මේ ස්පර්ශ නිරුද්ධ වීගෙන යනවා එතකොට දෙකෙන් පංගුවක් නෙවෙන්නේ. මොන භාවනාවෙන් ගියත්, සමතෙන් ගියත්, විපස්සනාවෙන් ගියත් මෙතෙන්ට ගිය හැකියි. තේරුණාද? එතනින් එහාට ගියොත් මොකද වෙන්නේ? එතනින් එහාට යන්න පුළුවන් විපස්සනාවෙන් විතරයි. සක්මන් කරන උතරින් එහා පැන්නේ. කොහොමද මනෝ සංචේතන ආහාර නිරුද්ධ වුණොත් මොන වගේ වෙයිද? දැන් මනෝ සංචේතනා කියන්නේ මොනවද? මනසෙන් හදන සංඥා චේතනා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. චේතනා කියන්නේ හඳුනා ගැනීමට කරන විකෘති ටිකක්. ඔව්, කර්ම කියලා ගත්තත් හරියට. අපි විසින් කරන දේ සංසාරේ හදන චේතනාව. කර්මක්ෂේම. නෑ ඒක තමයි දැන් මෙතන වෙන්න ඕනේ මේ ප්‍රායෝගිකව කරානවා භාවනා කරන්න අහුවලා තියෙනවා. දැන් භාවනා කරනවා නම් මෙතෙන් විපස්සනා වහන්නම් තියෙන්නේ මනෝ සංචේතන ආහාර නිරුද්ධ වුණාම මොකද වෙන්නේ? ඈ? භවයක් හැදෙන්නේ නැති කොහොමද? මං අහන්නේ භවයක් හැදෙන්නේ නැහැ කියලා ශාස්ත්‍රීය උත්තරයක් නෙමෙයි. ඔයගොල්ලන්ට වෙච්ච දේ මොකක්ද කියන්නේ? ශාස්ත්‍රීය කිව්වා කියලා වැඩක් නැහැ. ඒ මොහොතේ සුත්ත සුත්ත විහිදී ප්‍රේක්ෂාවදම කිතපු විතරයි. නෑ ඕක පොඩ්ඩක් ඉන්නම් බලන්න. දැන් තුනට කාලයිනේ. තේරෙනවනේ. දැන් නැහිලා බලන්න ඒකක් අර නිරුද්ධ වෙන්නේ. නෑ නෑ හතරම නිරුද්ධ වෙනවා තව ටිකක් යනවා මේ කියන්නේ. තේරෙනවනේ. සිහි කල්පනාම වෙන්නේ නැහැ ඒක වැඩක් නෑ. සතිය නෑ. දැන් බලමු අපි පස්සේ ඕක හිතලා බලලා කියන්නකො මට. මනෝ සංජේතනාහාර නිරුද්ධ වුණා මොන වගේද? දැන් පස්සේම කියන්න. දැන් විවේකේ අරගෙන විවේකෙන් පස්සේම උත්තර දෙන්න. දැනීමක් විතරයි තියෙන්නේ. නෑ ඒක තමයි පස්සේම කියන්නේ. දැන් එපා. ආ වටේ වල ආගන්තුක මනෝ සංජේතන ආහාර හොඳට අරගෙන කියන්න.